දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න දෙවියන්ට අපි අදත් මේ වැඩමුළුවේ අවසාන දවසටත් ධර්ම දේශනා වාරයට එළඹිලා තියෙන සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා ප්‍රථම ගෞරවයේ යුක්තව සාදුකාරයක් පවත්වමු තේනාවසෝ සුනාථ සාදුකං මනසිකරෝත භාසිසාමි චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වාක්මාලාව උද්දෘත කරගත්තේ මතුපිටික සූත්‍රයෙන් ඒ පොතේ සඳහන් වෙන විදිහට මේක මහා කච්චායන ස්වාමීන් වහන්සේ විසින් දෙන අර්ථකථනය. ඉතින් මේ තමයි ඒ අනුසය ධර්ම එහෙම නැත්නම් සංයෝජන ධර්ම හත නැති කර ගැනීම සඳහා තුන්වෙනි බලමුළුව අපි මේ වෙනකොට දෙකක් කතා කරලා තියෙනවා. ඉතින් පළවෙනි එක තමයි කිරිම සරුවචන් වහන්සේ අර දණ්ඩපාණි බ්‍රාහ්මණයාට දෙන උත්තරේ. ඒ කිසිත්ම මේ සංයෝජන ධර්ම වලට සම්බන්ධ කතාවක් නෙවෙයි. කිං වාදී සමන කිමක්ඛායි කියලා ඔබ ශ්‍රමණේ ඔබ මොන වාදයක් ඇති කෙනෙක්ද මොන දෙයක් යෝගයට දේශනා කරන කෙනෙක්ද කියලා අහලා සරල ප්‍රශ්නෙට සර්වඥංශ මුලින්ම සිඳලනවා යථාවාදීකෝ ආවසෝ සදේවකේ ලෝකේ තමාවකේ තබ්‍රහ්මකේ සත්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය න විග්ගය තිතති මගේ වාදේ තමයි දිව්‍යයන් සහිත මරුන් සහිත පපුන් සහිත සුමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ කිසි කෙනෙක් එක්ක ගැටෙන්නේ නැති එක තමයි මගේ වාසිය. ඉතින් මෙච්චරයි අපිට අනුශේ ධර්ම අයින් කරන්න ඕන නම් සංයෝජන ධර්ම අයින් කරන්න ඕන නම් තියෙන ක්‍රම. මේ අනුශේ ධර්ම සංයෝජන ධර්ම මතුවෙන්නේ කතාවේදී විතරයි. එහෙම නැත්නම් කවුරුත් එක්ක ඇසුරු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අම්තා උදේකලාව ගත කරනවා නම් අපි අම්තා අරඤ්‍යගතව ගත කරනවා රුක්මුලව ගත කරනවා ශුන්‍යාකාරක ඉන්නවනම් අපිට දැනගන්න පුළුවන් ඒ අලුතින් අලුතින් ආය ඒ සංයෝජන ධර්ම නැත්තම් අලුත් සම්බන්ධතා නැත්තම් අලුතින් ඒ අනුසය මතු වුණාට ඒවා වැල් පැටිලා යන්නේ. ඒවා එකින් එකට ගිහින් පැටි පැටි යන්නේ. මතු වුණාම ඒක ඉවර වෙනවා ඉතරයි. මොකද කාටවත් කියන්න දෙයක් නැත්තේ. ඉතින් ඒක තමයි අපිට අමාරු. ඉතින් ඒ ගැටෙන්නේ නැතු ඉන්න එක චින්න කුක්කුච්චං අගතං කතින් සැකයක් ඇති වෙන්නේ නැහැ මං කියපු දේ හරිද වැරදුනාද කියලා. ඒ වගේම <coughs> වාදී හරියට වමුණ වුවාම කියලා දෙන්න බැරි කමකුත් නැහැ සරුවචන් වහන්සේ. කියන්නේ විංගාර්ථයෙන්. අගතං කති. කච කචේට යන්නේ නැහැ. කිසි කෙනෙක් එක්ක ඒ මෙමය මේ මෙමය කියලා ගැටුමකට මෙම යන්නේ නැහැ. ඒ වගේම භවභවේ වීත තණ්හා. මේ සෙනගක් එක්ක ඉඳලා නගරයට ගිහිල්ලා ගමට ගිහිල්ලා රාජධානියට ගිහිල්ලා මම මෙන්න මේ මේ දේවල් හම්බ කරන්න ඕනේ එකතු කරන්න ඕනේ කියලා භව තෘෂ්ණාවකුත් නැහැ. ඒ වගේම ප්‍රපංචයන් කරන්න යන්නෙත් නැහැ. මේ දැකපු දේ මත ආයින් එහාට වමාරටමක් කරන්න යන්නෙත් නැහැ. ඉතින් ඒව කෙනෙකුට වෙනි බ්‍රාහ්මණයෙකුට කියලා බුදුන්සේ සඳහන් කරලා තියෙන්නේ අනුසේ läග ගැනීමක් වෙන්නේ. සංයෝජන වශයෙන් අලුතෙන් ආබන්ධන නැහැ. ඒක නැත්තම් මේ ජීවිතයේ තියෙනවා යෝගී සහ භෝගී කියලා දෙකක්. යෝගී වෙනවා නම් අපි අරමුණක් එක්ක නිතරම යෝගී වෙලා ඉන්නවනම් අපි භවභෝගී සම්පත් වලට යන්නේ නැහැ. භවභෝගී සම්පත් වලට යනවා නම් යෝගී වෙන්න බෑ. ඉතින් නිසා අපි යෝග වෙනවයි කියලා කියන්නේ අර වගේ කතං කති භාවයට යන්නේ නැති එහෙම නැත්නම් වාදිත වෙලෙන්නේ නැතුව අස්පනාවිට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉන්නා තාක්කල් අපේද පිට දේවල් එක පටලවිට ඇති කරගන්නෙත් නැහැ, වැල්වට අරමුත් නැහැ, කතන්දර ගෙතිලිත් නැහැ. යම් තාක්කල් පටලවිලි තියෙනවනම්, වැල්වට අරන් තියෙනවනම්, කතන්දර තියෙනවනම් ඒ තාක්කල් යෝගීකමකුත් නැහැ, සතියකුත් නැහැ. ඒ නිසා එක එක වරටිය වාටියක්, එක වටයක්. නමුත් මේක බමුණට තේරුනේ නැහැ. යමුණ දක්වපු ආකල්පවලින්. ඒ නිසා බුදුඥාන කියලා සංඝයාට මතක් කරනවා මහණි මට මෙන්න මෙහෙම දෙයක් වුණා බබුණෙක් මම මෙහෙම ඇව්වා මම මෙයාට කිව්ව උත්තරේ මෙහෙමයි කියලා. එතකොට එතන සංඝයා වහන්සේ තේරෙන තු ඒක සංඝයා වහන්සේ නමක් කියන ඔය කියන වාදේ තේරෙන්නේ නැහැ අපිට කියලා. එතකොට බුදුරජාණන්සේ ඒකටම මොන දෙවෙනි වාටි වාටිය දෙවෙනි වට්ටේ කියනවා යතෝ නිදානම් පුරිසම් පංච සංඥා සංකා සමුදාචරಂತಿ එත්ත තේනන්ති අභිවද්දිතබ්බං අභිනන්දිතබ්බං අජෝසේ තබ්බා. මහණ යම් හේකින් අපිට කතා කරන්න උණයි කියලා කියමු. යම් හේකින් අපිට යමක් බලන්න උණයි කියලා කියමු. යම් හේකින් හිත ආතුරු උණයි කියමු. පපංචෝලි මුත් ඒක ගැන ඒක ගැන ආයෙ කාටවත් කියන්න එපා. ආයෙක අභිනන්දනය කරන්නත් එපා. ඒකට නිඳ ගන්නත් එපා. එතකොට ආයෙ අනුසයට වැල්ල දෙන්න වෙලාවක් නැහැ. මුල් බහින්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් නිදා ගන්න läග ගන්න තැනක් ලැබෙන්නේ. මේ මේකේ තියෙන අජෝසේ තබ්බන් කියන එකයි අනුසේ ධර්ම වල තියෙන ඇවිල්ලා ඊයින් සිරිය ඔටුව ගෙට රිංගුවා වගේ ඇවිල්ලා läග ගන්න ගතියයි දෙකම සතිය නැති කෙනෙකුට තේරෙන්නේ මේ මගේ හිතේ දැන් මේ රිංගන්නේ තණ්හාවද මගේ හිතේ මේ රිංගන්නේ මහන්නේද එහෙම මගේ මේ හිතේ රිංගන්නේ දිට්ඨියද කියලා සාමාන්‍ය පුද්ගලට හැඟීමක් ඇත්තෙම නැහැ ඒ හැඟීමක් නැත්නම් මොකද එයා එහෙම දෙයක් දැක ගන්න ආරක්ෂකෙක් දොරටු කාලෙත් තියලා නැහැ. සතියක් ඇත්තේ නැහැ. ඒක ඔය කතා කර කර යනවා. මොකද අහගෙන ඉන්න කෙනාට දෙනවා මෙයා මේ මොකටද ඉන්න හදන්නේ? කෙල් ගහ ගන්නද, පොල් ගහ ගන්නද දන්නේ. ඔයා කොච්චර කිව්වත් ඔයා කියන දේ මම දන්නවා කියලා අහන ඉන්න මනුස්සයලා කවදාකවත් අර මනුස්සයා කියන දේ තේරෙන්නේ නැහැ. මෙයා මේ එනේ පුම්බන හැටි, නයාරින හැටි කියලා අපි කියන්නේ යුනිවර්සිටි කින්දදී. නයාරින හැටි තේරෙන්නේ. ඉතින් එතකොට තේරෙනවා මේ වගේ මොන තරම් ලාමක චරිතයක්ද මේ මේ තමාව උවා දක්වන්න හදන්නේ. අන්ධහැරේ පාන්න හදන. විසිල් ගන්න. හැබැයි විසිල් ගවට බල්ටි නැහැ. අන්ධහැරේ පෑවට හීයක් නැහැ. ඔහේ අන්ධහැරේ තියෙනවා. ඉතින් බලාගෙන මනසට තේරෙනවා මේ උරුණ බල්ල කවදාකවත් හපන්නේ. අපිට බල්ල උරන්නේත් නැහැ. ඌ කෑව කෑල්ලක් කියන්නේ. බාණිත් එක තමයි ඇවිල්ලා ඈත ඉඳලා how are you how how how how how කියලා වින්නේ වැඩක් බයිනවා. ඉතින් ඒ පැත්තෙන් අපිට තේරෙන්නේ නැත්තම් එතකොටත් මේ සංඝයා වහන්සේලාට සංඝයා වහන්සේලා මේ චෝදනා කරනවා සංකීත සංකීත සංකීතේන උද්දේශං උද්දිසස්ස ඒ කිති වශයෙන් බුදුජානනාථේ කියාපු මේ පණවිතිය විත්තරේන අත්තං අවිවි අවිබත්තස්ස විස්තර වශයෙන් කියන්නේ ඉස්සෙල්ලා බුදුසසුනේ ගිහලා ගඳ කෙරේට වඩි මේ ප්‍රකාශයෙන් පස්සේ ප්‍රපංච කරන්න එපයි කියලා නෙවෙයි මෙතන කියන්නේ හිත ප්‍රපංච කරන පුරුද්දට බුලත් කියලා ගන්න වෘද්ධට බීඩි බොනවා. වෘද්ධට චුවින්ගම් හපනවා. වෘද්ධට කයිවාරු කෙලිනවා. වෘද්ධට SMS ගහනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒ වෙච්ච දේවල් මත කාටවත් කියන්න යන්නත් එපා. අභිනන්දනය කරන්න යන්නත් එපා කියන්නේ. හොඳයි හොඳයි කියන්නත් එපා. ඉංගවන්නත් එපා. එයාට ඇබ්බැහිය නිසා සංසාර පුරුද්දට ඒ කරනවා. ඕකේ ලාභ පාඩු කෙරුවා හොඳ නරකද කියලා නැවත නැවත කරන්න කරන්න අර කරපු අමනකම, තකතිරුකම, මරිකම ගා ගන්න. කරපු දෙකක් ආවක් නම් ප්‍රපංච කරින් යාම නිසා වති කොන ගා ගන්න. අහල පහල ඉන්න කට්ටියකෙත් ගා ගන්න. පුදුම හිතෙන්න ගහ ගන්න. ඉතින් අඩු ගානේ කක්කගේ රොට කමන්නේ ගා ගන්න නැතුව ඉන්න දෙවෙනි ක්‍රමයේ උගන්වනවා. ඉතින් ඒක කරන්න පුළුවන් ඉතින් කලින් කාපු නිසා කක්ක නොකර ඉන්න බෑ. කක්ක කිරුව පමණටම අර පොඩි කාලේ වගේ කක්ක කන්න ඕනේ පොඩි කාලේ ඒක ඉතින් සාමාන්‍ය දෙයක් තමයි එහෙම කෑවේ නැත්තම් මේ අපි අම්මා ඉන්නකොට කියනවා බුලත් ටික කාගම කට රතු වට වෙන්නේ නැතුව පොඩි කාලේ කක්ක කෑවේ නැත්තම් ඉතින් ටිකක් කන්න හරිනවා කක්ක කරවලදී හොදන්න ටිකක් පව් කරනවා දැන් ඉන්නේ කුර කක්ක දකින්නත් හම්බෙන්නේ කියලා බලන්න කවදාකවත් හම්බෙන්නේ අද අම්මලා කොච්චර අසාධාරණද කියනවනම් අපේ අම්මලා යතින් පුතුමාකාර වාසනාවන්තයි අපි කක්ක ගොඩේ තමයි හිටියේ. ඒ අපිට කක්කාවේ ගන්න දෙයක් නැහැ. කක්ක කරන එක නෙවෙයි ප්‍රශ්නේ ගන්නෑ. මේක මේ සංඝයා චෝදනා කරනවා කිතියෙන් මාත්‍රකාව වශයෙන් තබල ਸਰවචනාංශේ විස්තර විස්තර වශයෙන් අවිබත්තස්ස විත්තරේන අත්තං ඥානාමි අපි කොහොමද මේ අත්වේ දැන් දැනගන්නේ මේ බුද්ධ ඥානද කියපු මේ යතෝ නිදානම් පුරිසං පංච සංඥා සංකාරන්දාචරಂತಿ එත්තතේ නත්ති අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජෝසේතබ්බං කියන එක කොහොමද අපි මේකට සම්බන්ධ කරගන්නේ? අද ප්‍රශ්නයක් කාලා තිබුණේ. මේ තාක්කල් කියපුවනම් තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අඩු ගානේ අදවත් අඩු ගානේ කියලා දෙන්න කියලා. ඉතින් ඒක එදත් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන්නේ දැන් අර බමුණෙක් නෙවෙයි. මේ අත්පාණි බමුණෙක් නෙවෙයි දැන්. දැන් මේ පැවිදි වෙලා බුදුජානකසේ එක එක වාසය කරන සංඝයාට එක්කෙනෙකුටත් ඒ දෙන්නේ. ඉතින් පස්සේ සංඝ සභාවේ කතා කරලා කියනවා මේ වගේ වෙනකොට මේ <coughs> අපිට ප්‍රශ්නයක් ආවොත් අහගන්න ඉන්නේ කච්චායන මහ ස්වාමීන් වහන්සේ විතරයි. උන්වහන්සේ සත්තුචේව සංවත්තිතෝ. බුදුජානක වහන්සේ විසින්ම වර්ණනා කරන ලද්දේ ඒ වගේම සම්භාසිතෝ හොඳ වචන කතා කරපු කෙනෙක් යමක් දන්නේ නැත්නම් යන්න මන් නැති වෙලාවට කච්චායන හඳුකාරී කියලා බුදුජානනාංශයේ විසින් සභා සම්මත කරන ලද කෙනෙක් සබ්‍රක්‍මචාරී විඤ්ඤු සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට යමක් කාර්යයෙන් කියලා දෙන්න තරම් පොහොසත් කෙනෙක්. කියන්නේ යමක් යමක් හරියට පැටලුම් අරලා කියන්න පොහොසත් කෙනෙක්. ඉතින් ඒක නිසා කච්චායන ස්වාමීන් වහන්සේ ඒ ඒත දග්ග පාළියෙන් බුදුරජාණන්සේ විසින් අගය කරලා තියෙනවා කෙටියෙන් දේශනා කරන ලද්ද විස්තර වශයෙන් දැනගන්න විස්තර වශයෙන් කියන්න හොඳම කෙනා කච්චායන කියන. කියන්නේ ඇත්තට හිටපු රජ කෙනෙක් වෙන්නේ. ඇවිල්ලා පැවිදිලා ඉන්නේ. ඉතින් කච්චායන රජු හාමුදුරුවෝට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින්ම වැදගත් කාරණාවකට අපිට අවධානය ගත්තා. ඊට පස්සේ මෙන්න මෙහෙම වාක්‍යයක් කිව්වා. ඒකට හේතු වෙලා තියෙන බමුණෙක් විසින් බුදුජානකගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. කිං වාදී සමන කිමක්කායි මොන වාදයක් ඇති කෙනෙක්ද ඔබ කොමන දෙයක් කියන කෙනෙක්ද කියලා. ඒකට බුදුජානකගේ දීලා තියෙන උත්තරේ බමුණට තේරුනේ නෑ සර්වඥාන්තට ඒක වැදගත් බව තේරෙන නිසා අපිට අවිල කිව්වා තේරුනේ නෑ ස්වාමීන් වහන්සේ තේරුනේ නැති නිසා අපි ස්වාමීන් කිව්වා ඒ වාන්තෝ කියන වාදය ඉත වාද නොවීමේ වාදය අපිට තේරෙන්නේ නෑ ඉතින් ඒකට බුදුරජාණන්සේ දැන් දුන්න අර්ථකථනය තමයි යතෝ නිදාන පුරුෂං පංච සංඥා සංකා සම්දාචරಂತಿ එත්තේ නත්ති අභිවද්දබ්බං අභිනන්තබ්බං අජෝසේ තබ්බං තේරෙන්නේ නැහැ ස්වාමීනි. ඉතින් මේ නිසා අපි ඔබ වහන්සේට ඉල්ලා සිටිනවා කරුණා කරලා අපිට මේක පොඩ්ඩක් අපේ ජීවිතයට සම්බන්ධ වෙන හැටි අපි මේ ඒ සඳහාම ගත කර නැත්තු එහෙම නැත්නම් පැවිදිලා ඉන්නේ නැත්තු කියලා. එතකොට කච්චායන ස්වාමීන් වහන්සේ කියනවා උඹලා මේ මහා ගහක අරටුවක් අර්ථයක් ඇති අරටුවක් හොයන කෙනෙක් කඳ පන්නලා මුල් පන්නලා පොඩි අතු පන්නලා මේ නැටි වලයි කොළ හොයයි කොළොලයි අරටු හොයනවා වගේ මම වගේ කෙනෙක් ගාවට එන්නේ මොකටද මේ ਸਰුවචනාංශ වැඩ ඉන්නවා. ඇයි ගිහිල්ලා උන්වංශගෙන් මේක අහන්නේ නැත්තේ? උන්වංශ නේද මේකට දන්න උත්තර දෙන්න දන්න එකම කෙනා කියලා. ඉතින් ඒකට සංඥාවක් වෙලා බැග ඇවෙනවා. අපි ඒක දන්නවා ස්වාමීන් වහන්සේ. නමුත් මේ වාක්‍ය කියලා දරුවචනanse වැඩියා මේ කඳකිලියට අපිට වෙන තරණක් නැහැ. ඔබ වහන්සේ මේකට අපිට යුක්තිය පරිලන්න ආදාන ඉෂ්ට කරන්න කියන්නේ. පස්සේ මේ කච්චානි ස්වාමීන් වහන්සේ මේ සංඝයාට මතක් කරලා දෙනවා දැන් මම කියන්නම් මට දන්න විදිහට. හැබැයි ඒක සරුවත් චන්නාංශගෙන් හගිස්ස ගන්න ඕනේ ඉවර වුණාට පස්සේ එහෙම නැත්නම් මේ මං කරන වැඩේ හොඳ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ මං කියන එක පිළිගන්න එපා. ඉඳලාද වෙලාවක. මේක ප්‍රස්තුතයක් කරන සර්වඥයන්ගේ හම්බ වෙලා ඔබාන්තේ ඔබාන්තේ මේ කියපු එකට අර්ථය මෙන්න මෙහෙමයි ඔබාන්තේ ගෝලයා දුන්නේ ඇත්තද කියලා අගිස්සනවා කියලා කියන්නේ සම්බන්ධීකරණය කරන්න කියලා. ඒ අනුව සංඝයා නතු කරගෙන තේනාවසෝ සුනාත සාදුකම් මනසිකරෝත කියලා. එහෙනම් ආවෙස් ඇවැත්නි අසන්න දැන්. මම මේ කියන්න හදන්නේ. සාදුකම් මනසිකරත මේ අතර මෙතන බල බල වටපිට බල බල මේක අහල බෑ. දැන් තේරුණානේ අවස්ථා දෙකක් පැන්නා දෙකේ එකකදීවත් අහුනේ නෑනේ. ඒ නිසා දැන්වත් ධර්ම ගෞරවය පිළිපිටාගෙන මේ මන් සඳහා තමයි කියන්නේ කියලා ඒකට අට්ටිකත්වා මනසිකත්වා සාදු සබ්බතෝ සෝතං මනසිකරිත්වා මේ අර්ථය දැනගන්න අසුරුව එහෙම නැත්නම් යන්ජනන ව්‍යංජන දැනගන්න අසුරුව මුළු හදින්ම බලනවා. දැන් ඒ කියන්නේ attention please කියන එක තමයි. මම දැන් කියන්නේ හදන්නේ ඕගොල්ලෝ තමයි මට ඉල්ලුවේ. මේ කියන්න හදන්නේ දැන් මෙතනදී පිස්සු ගෙලින්න එපා. ඔන්න ඕක තමයි අමාරු දෙය. ඔය කොන්ෆරන්ස් එකට ගිහිල්ලා බලන්න ඕන තැන බලන්න එක එකන SMS ගහ ගහ ඉන්නවා. එහෙම නැත්නම් බෑනක් කරන වෙන මොනවා හරි කර කර ඉන්නවා. නැත්නම් ලයිට් සිස්ටම් එක හොඳද කියලා බලනවා. සවුන්ඩ් සිස්ටම් බලනවා මේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා කලේ මුණින් නමලා තිබ්බොත් මොනවා ගැවැක් කරොත් වැඩක්. අද තියෙන්නේ මුණින් නැමිච්ච කල. කොච්චරද බනවන්නේ. බනේ නැවුවත් කිසි දෙයක් ඇතුලට වදින්නේ. පීල්ලේ යටට කලයක් නැමුවත් නොපිරේ කලේ 60 පැයකින් බැලුවා. මම දැන් මොකද ಗುಣධාමෙන් පිටුවත් උගේ ගතිය උනාරි මරුවත් කියලා ලියලා කොච්චර බණ ඇහුවත් ඒක අහන්න එළපිච්ච ගතිය අර කලේ උඩට හැරිච්ච ගතිය ඒ කියන්නේ ධර්ම ගෞරවය කියලා. මේ ධර්ම ගෞරවය කරනකොට සීල වැඩ බහ තබලා සම්බන් චේතසෝ සමන්න හරිත මුළු හදින්ම මනහවන ඉන්නවනම් ඒක ඇඟට වදින්න. ඉතින් ඒක සර්වඥාසිත බණක් කියන්නේ යනකොට දෛස කරන්න හදනකොට තේනේ බික්කවේ සාදුනාත සාදුකම් මනසිකරෝති කියලා කියනවා. එනම් මානේ මම දැන් මේ මං කියන දේ අසව් නුවණින් මෙනෙහි කරව කියලා. ඉතින් ඒ කියන්නේ මේ දැන් ඔබ ඉන්නේ බුදුහාමුදුරු ඉස්සරහා. එහෙම නැත්නම් වටන ධර්මයක් ඉස්සරහා. දැන් මෙතන කියනවා කච්චායන මහරතන වහන්සේ දැන් කරුණාකරලා නම් දැන්වත් අහන්න කියලා. ඉතින් එතෙන් දෙනකන් මේ ඉතිහාසය නැතුව මේ බණ සූත්‍රය ඉස්සර කිව්වට මොකක්ද වෙන්නේ? එතෙන් දෙනකන් හැදිච්ච ඉතිහාසයේ ලොකු කැපකිරීමක් තියෙනවා ඒකේ. ඊට පස්සේ තමයි ඒ ඉතිහාසය අනුව ඒ කෙනා ඉද්ද ගැහුවා වගේ හිතවලා එහෙම නැත්නම් අවධානය යොමු කරවලා කිව්වේ නැත්තම් ඒකට කියනවා ධර්ම ගෞරවය නැති කෙනෙකුට බණ කියන්නේ යෑම කියලා. ධර්ම ගෞරවය නැති කෙනෙකුට බණ කිව්වොත් කියන කෙනාට ආපත්‍ය සිද්ධ වෙනවා. කියන කෙනාට ආපත්‍ය සිද්ධ වෙනවා. ඒ නිසා බණක් කියන්නේ ඉස්සලා කාරණා 17ක් උගන්වනවා. සාමනීර කෙනෙකුට මෙන්න මේ මේ කාරණා නැත්තම් බණ කියන්න එපා. ඒක නා බණ අහන්න තරම් ඒ යටහත් පහත් නියතමානී ගති වලින් සුදුසු නැත්තම් ඔබට පුළුවන්කමට බණ කියන්න ගියාට ඒක ධර්ම අගෞරවයක්. ඒ බණ අහන කෙනාට අපත්‍ය සිද්ධ වෙන්නේ බණ කියන කෙනාට අපත්‍ය සිද්ධ නිසා ඒකට සුදුසු පරිසරේ නැතුව කියන්න යන බණ වලින් තමයි අද ලංකාව පිටලා තියෙන්නේ. දුවන ගමන්, පයින් ගමන්, අරව කරන ගමන්, මේව කරන ගමන් ඕන දැනකින් බනයි. ඉතින් ඒ බනයි, අහන බනයි, නැත්නම් ඇහෙන බනයි, අහන බනයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ සුණාත සාදුකම් මනස්කාරවද. අහන්ද මනාකොට හිත පිටවන්න කියලා. මොකද අර දෙපාරකින් සිටි දෙකකින් හැදිගත් හැදීගත් ඒ ඉතිහාසය හරහා දැන් මට තාම තේරෙන්නේ නැහැ කොහොම හැසිරුණොත්ද මේ අනුසේ ධර්ම සංයෝජන ධර්ම ගෙවෙයි. එහෙම නැත්නම් කොහොම හැසිරුණොත්ද මේ ඉස්සරහට ගෙවන්න තියෙන පව් මේ වර්තමාන වශයෙන් ditthදම වේදිනේ වශයෙන් ගෙවන්න. මේ ඉස්සරහට ගෙවන්න තියෙන පව් මේ ditthදම වශයෙන් ගෙවනවා කියලා කියන්නේ සූදානම් වෙලාවේ ඉන්න තියෙන හරියක් පව් වෙන්න. එන්න තියෙන තරම් කරදර එන්න. එන තියෙන තරම් නිന്ദා බාධක හිරියර දරත පරිලහ එනවනම් ඒක ධර්මමේ ශක්තියක්. ඉවෙනද මේ කරදර නොවේවා, හිරියට නොවේවා. ඔක පස්සට දාපල්ලා කියන මේ escapeism නැත්තම් ඒකමයි අද තියෙන හරියක් තියෙන. අනේ මේ වෙලාවේ මට කරදර නැතුව ඔක පොත පස්සට දාගන්න පුළුවන් නම් මෛත්‍රී බුදුහාමුදුර හම්බ වෙනකම් එහෙම නැත්නම් ලබනාත්මයට යනකම් බුදුමාහාර ධර්මයක් අද උගන්වන්නේ බුද්ධ ආගම කියලා. හැමදේම පස්සට දාන්න. ඉතින් ඒගොල්ලන්ට මේ ගිහිය පුදුම විදියට කරුකම්. දැන් දැන් වහ වහ මේක ඕන දෙකට ලැහැත්ලා බෑපන් කිව්වොත් ආපෝ බෑ. මම වයිෆ් කෙන් අහලා අවිල්ල කියන්නම් දැම්ම බෑ කියලා පස්සට දාන. එවැනි බණ එවැනි දේවල් වලට ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා අද විතර බණ කියන යුගයක්. කවදාක සිංහල ඉතිහාසයේ තිබිලා නෑ නමුත් සිංහල රටට මොකද වෙලා තියෙන්නේ බෑ. සිංහල බණහන මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ බෑ. මොකද්දෝ පටලවිලක් තියෙනවා. ඒ මොකද අර පිහිට ලබන අහන්නෙත් නෑ. එහෙම කෙනෙකුට බණ කියන්නේත් නැහැ. බණ නැහැ නිකන් අර ඉල්ලුපසපේම නීතියට අනුව යන දෙයක් වඩපත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දෙපාර්ශ්වයටම තියෙනවා ලොකු වගකීමක්. මේ කරන්න හදන වැඩේ සර්වඥාන්සේ ඉදිරියේදී හිද්ද වෙච්ච වෙලා අපි දැන් උසාවියට ගියා වගේ ඉටි කුඩුවට නැග්ගා වගේ අපි අද්දුරු ප්‍රත්‍යක්ෂත් එක්ක කතා කරන්න ඕනේ. අපි සාක්ෂි වෙන්න ඕනේ. එතකොට නඩු ඇහි. එහෙම නැත්නම් වැඩේ වෙන්නේ. වෙන කෙනෙක් දාලා හෝ නීතිඥෙක් දාලා හෝ ඒ වැඩේ මේකෙදි කරන්න බෑ. ඒ නිසා මේ තුන්වෙනි මට්ටමේදී මේ කියන කච්චායන මහ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මේ තුන්වෙනි මට්ටමට යනකොට යෝගාවචර ඇතුළ සෑහෙන අත්දැකීම් තොගයක් තියෙනවා නම් අන්නේ අත්දැකීම් වලට සාපේක්ෂව මේ කච්චායන ස්වාමීන් වහන්සේ දෙන අර්ථකථනයට යම් ධර්මකට تعلق කරගෙන යන්න පුළුවන්. උන්වහන්සේ මතක් කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං යම් වෙලාවක ඇසත්ගේ ප්‍රകൃතිය හැට එළඹි රූපයක් එනවා. මොකද රූපයක් අපි කියන මුලිච්ච වෙනවා කියන්නේ. අපි කියන ආපాతගත වෙනවා කියන්නේ. හමු වෙනවා කියන්නේ. අන්නේ රූපයක් හමු වෙනකොටම එතන චක්කු විඥානය පහළ වෙනවා. නැත්නම් හිත එතෙන් ඇවිල්ලා ඒ වැඩේට ආධාර කරනවා. හිත ඒ දෙයට සම්බන්ධීකරණය කරනවා. ඒ තින්න සංගති පස්සෝ. ඉතින් මේ ඇහැ තාම විවෘතව තියෙනවනම් අර රූපය සජීවීව තියෙනවනම් විඥානයත් ඒකට අදාළ කෘත්‍ය සම්පාදනය කරනවනම් ටිකට මේ රූපේ ඇහැට මුලිච්ච වීම, හමු වීම, ස්පර්ශ වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඇහැ සජීවී ඇහැක් ඇති කෙනෙකුට යම් රූපයක් දකින්න හම්බ වෙනවා කියලා කියන්නේ ඒක මේ කලින් සැලසුම් කරපු එකක් නෙවෙයි. පටිච්ච රූප කියලා කියන්නේ වෙලාවට මුලිච්ච වෙන රූපේ ඒ අනුව විඥානය පහළ වෙනවා කියන එක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. උනොත් විතරක් දැකීම සිද්ධ වෙනවා ස්පර්ශය සිද්ධ වෙනවා. ඉතින් මේක අපි භාවනාවට කොහොමද අපි සම්බන්ධ කරගන්නේ කියලා බැලුවොත් ඒ බුද්ධික කතාවකින් එන්න වෙන්නේ. නමුත් අපි දන්නවා අපිට ඇහ කන දිව නාසය කය මන කියලා චක්කු විඥාණයට ලැබුම් පොළවල් හයක් තියෙනවා. චක්කු ඥානට චක්කු ඥානේ විඥාණයට එයාට ඕනනම් ඇහැට ගියොත් අපි චක්කු විඥානය කියනවා. එතකොට එයාට කනට යන්න බෑ, නාසයට යන්න බෑ, දිවට යන්න බෑ. මොකද විඥානය කිව්වහම එකවරකට එකයි කරන්නේ. ඒ වගේම <clears throat> කනට ගියොලා කනේ නම් හිත තියෙන්නේ ඇහැට මොන රූපෙ පෙන්නත් විඥානේ ඇහැට ගන්න බෑ. චක්කු විඥාන වෙන්නේ. එතකොට ඒ රූපේ අපිට පෙනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම නහයට ගිහිලා තිබුණොත්, දිවට ගිහිලා තිබුණොත්, කයට ගිහිලා තිබුණොත් මනසටම ගිහිලා තිබුණොත් ඒ විඥාණයට ආය එක වැරකට එකයි කරන්න බලන්න මෙනේකට යන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඇහැට රූපයක් දැකලා ඒක ඇහැට රූපයක් වැටිලා ඒක දැක්කා කියනකොට එයා දැනගන්නවා මගේ විඥානයේ තියෙන දැන් ඇහි. ඉතින් යාළඟ එතකොට අනුමාන ඥානයක් තියෙන්න ඕනේ මේලා කනට ඇහෙන ශබ්ද අවලංගුයි. මේලා නාසයට දැනෙන ගඳ අවලංගුයි. දිවට දැනෙන රස අවලංගු වෙයි. කායට දැනෙන පහස අවලංගු වෙයි. හිතේ හිතවිලි අවලංගු වෙයි. ධර්මතා නැහැ. දැන් මෙතෙන්ට තමයි හිත මේ විඥානේ ප්ලග් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට දවස පුරා අපේ විඥාණය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් පණින පැනිල්ල පිස්සු ඇලිච්ච වඳුරෙක් වගේ. එයා කිසිසේත්ම චරියාවක් නැහැ. ඉතින් මේකවත් භවනා නොකරන කෙනා දන්නේ නැහැ. විඥාණයට ලබයි ලැජ්ජා දෙක ඇත්තෙම නැහැ. විඥානයේ දුවන්නේම වැඩියෙන්ම <clears throat> ආසහිතන දෙයට, වැඩියෙන් කෙලෙස් උපදින දෙයට, වැඩියෙන් ඕජාව වැగిරෙන දෙයට යපයි. ඒ පණින පැනිල්ලේ බුක් කීපින් කරන්න ගියොත්, චර්යාව සටහන් කරන්න ගියොත් කිසිම කෙනෙකුට සතුට වෙන්න බෑ. මොකද විඥානය කිසිම වග විභාගයක් නැහැ, සදාචාරාත්මක වගකීමක් ඇත්තෙම නැහැ. කඩප්පුලි නොකෑමන දහපදුරා පට්ටපදුරු හිතක් තියෙන කාලෙ. ඉතින් මේ නිසා අපි මේ විදිහට රෝන් දෙක ගහ හිටපු හිත පිසු හිත කුළුමිහරකෙක් වගේ හිටපු හිත භාවනා කරන්න ගියාම අපි අර හය පොළක ඇවිදින ගතිය ශික්ෂාවක් මාර්ගයෙන් එක පොළකට නතර කරනවා. ඒක තමයි අපි ඇස් දෙක වහගන්න කියන්නේ ඒකයි. තද්ද නැත්නකට යන්න කියන්නේ ඒකයි. නහයට දිවට වැඩ දෙන්න එපා. ගඳ සුවඳ බලන්න එපා. රස බලන්න එපා. කයත් හොල්ලන්න එපා. කයට මොනවාක ආදා මේ චේතනා දාන්න එපා. සචේතනක මුකුත් කරන්න එපා. සසංකාරික මුකුත් කරන්න එපා. චේතනා පූර්වක මුකුත් කරන්න එපා. දැන් හිත දිහා බලන්න. ඒ හිත දැන් අර ගොඩ දාපු මාළුවා වගේ පිස්සු ඇදිච්ච වඳුරෙක් කල්ලලා කූඩුවකට දැම්මම පුදුමාකාර නිලන් නටන කරනවා. අර වනචාරීව හැදිරිච්ච සතාට මේ එක දෙයක් විතරක් දෙන එක කොහොමඩක්වත් දරන්න බැහැ. නිසා කියනවා හෙල්ලෙන්නේ නැති අචේතනිකව තියෙන කය දිහා බලන්න ඉන්නේ. එහෙම නැත්නම් මේ හිත කයට දාලා ඒක දිහා බලන්න. එදී අපි දැන් දවසක් මහන්තුනානේ. පේනවනේ කොච්චර අමාරුද කියලා. ඉඳගෙන මොනවක්වත් කරන්නේ නැතුව හොඳට කය වාඩි කරවලා පැයක් විතර ඉන්න පුළුවන් ඉරියව්වක දාලා මෙයාට කියනවා දැන් ඔබට පහසුද ඔව් ඉදුමුතු පහසුකම් තියෙන හොඳට කය හදාගන්න සමමිතිකව සම්බරව සහැල්ලුව චේතනාපූර්වක මුකුත් කරන්න එපා උන්නේ සහැල්ලුව තමයි නිවන කියන්නේ ඔය නිවන ඉන්න කැමති කියලා බය කිසිම කෙනෙකුට සතුටු වෙන්නේ නැහැ හිත කක්කාවට පයින් එක්ක හිතින් රූප හදාන බලන්න. එහෙම නැත්නම් අහක යන සද්ද අහුලා ගන්න. නැත්නම් නාසයේ දිවට හිතවිලි නැත්නම් කයේ වෙන තැන් වලට යනවා. ඊට ආකාර දේවල් නැත්නම් හිතින් හිතවිලි හිතා ගන්නවා. එතකොට පේනවා මෙච්චර සරල මේ නිවන තදංග වශයෙන් දකින්න පුළුවන් මේ නිවන මේ අස්පනාවිට තියේදී ඒක සුත්තමේ ඥානෙක පෙන්ලා දීලා තියේදී මේ මම මගේ කියාගන්න හිත මේ ඛණ්ඩ දෙන බොණ්ඩ දෙන නාවන පිනවන හිතුව පැතුව සම්පත්තරක් දෙන මේ හිත මිච්ඡර අනුසේ ධර්ම පැත්තක තියන්න වීතික්‍රම දානවා එහෙම නැත්නම් මේ ඔක්කොම නැති ඒ පිනිසු තනක් පැහැදිලිවම විකල්පයක් වශයෙන් ക്ഷേම භූමියක් වශයෙන් නිර්මල තනක් වශයෙන් නික්ලේශී තනක් වශයෙන් හඳුල්ලා දෙයි හඳුල්ලා දුන්නාට පස්සේ හිතේ ඒකට දක්වන සහයෝගය පොඩ්ඩක් බලන්න කිසිම කෙනෙකුට සතුටු වෙන්න බෑ. ඉතින් ඒ නිසා භාවනා කරන සෙනගෙන්නේ නැහැ කියන්නේ හරිම සාධාරණයි. ආභවන් 99%කුත් හැලෙනවයි කියන එක හරිම සාධාරණයි. මොකද ඒගොල්ලන්ට ඕන කරලා තියෙන මේ හිත පිනවන්න ඒක පිනවන්න නම් වැඩියෙන්ම කෙලස් තියෙනවා. ඉතින් කවුරු හරි කියනවා අනේ මම මගේ අසවලා මෙහෙමයි මම නම් මෙහෙම නෑ කියලා කාටවත් එහෙම කියන්න පුළුවන් කම නෑ. හැම කෙනාගේම හිතේ අරයා මෙයා ගැන කල්පනා කරනකොට නම් අරයාට මෑට වැඩිය මම හොඳයි කියලා කිව්වට ඒ චක්කුව විතරක් බලන්න නැත්නම් සෝතේ විතරක් බලන්න නැත්නම් ගහාණේ නැත්නම් ජීවවා නැත්නම් කය නැත්නම් මන එකට දාලා තියන්න කියලා කිව්වොත් විතර දෙන්න තියෙන ලොකම දඬුවම ඒක. ඒක සර්වචනාංශයේ කාරාදෙක්ගේ කල්පලක්ෂයක් පෙරම් පුරලා පරිශන කරලා උන්වහන්සේ මතක් කරනවා. මේ ඇහ කන දිව නාසය කියන දෙයට වැඩිය කයෙහි හිත පැවැත්වීම ආධුනිකයට ලේසි කියලා. ඒකයි කායानुපසනාව ඒ අදපටන සූත්‍රයේ මුලින් කියලා තියෙන්නේ. ඉතින් මේක කියන්නේ අර කීකරු කරගන්නකම් නාසනුව දාගන්නකම් කුරේ ගහගන්නකම් කිවිය ගහට තියලා බැඳ ගන්නකම් මේ හිතට දෙන්න ඕනේ සංකීර්ණ නැති වැඩක්. කොල්ලන් නැති කයිදියා බලන්නේ. ඉතින් බලාන ඉන්නකොට ඇහැට පේන තියෙන රූප මොනම කෙලෙසයක්වත් උපදවන්නේ. ඒකේ ඒ ආයතනේ වැඩ ඇත්තෙම නැහැ. ඊගාට නාසයේ, දිවේ, කයේ, මනසේ වැඩවලින් මේ කයෙහි Taman නොකරන ඉබේ සිද්ධ වෙන වැඩ මතින් කෙලෙස් උපදින්න පුළුවන්, උපදින්න පුළුවන්. ඒ ප්‍රමාණය බුක්කීපින් තියාගත්තොත් කයට හිත දාපුවාම ඊට මේ මේ විදිය කතන්දර ගොතනවා. මේ මේ විදිහට ආස්වාද බලන්න ගියාම ප්‍රසවාසය පේනවා. ආස්වාද ප්‍රසවාස බලන්න ගියාම බිම්බි මැකිලින් පේනවා. බිම්බි මැකිලින් බලන්න ගියාම ඒක නෑ කියන. ආය වෙන එකක් බලනකොට ඔන්න ආස්වාද ප්‍රසවාසය පේනවා. ඉතින් මේ බුදුමාකාර දෙල්ලන් ටිකක් කරන ප්‍රශ්නයක් නෑ කොහොමඩක්වත් තාම කායන ප්‍රශ්නක් නෑ. ලකුණු 100ට 100ම ලැබෙනවා. පුළුවන්තරම් මේ කයෙහි නටවන නැටවිල්ල දිහා බලන්න හිටියොත් එයාට පේනවා මේ හය දොරෙහි නටපු කය හිත දැන් අඩු ගන්න එක ద్వාරයක හරි නතර කරන්න පුළුවන් නම් ඒක විශ්ව කර්ම වැඩ. මෙතෙක් කතාක කරන්න බෑ කියපු වැඩ. ඒ නිසා මේ කයේ පවත්තන හිත තමයි කයන ප්‍රශ්නාව තමයි නැත්නම් රූප කර්මස්ථානේ තමයි මේ වැඩේට ප්‍රවිෂ්ටි. අතුල් වෙන දොරටුව. නමුත් මෙතන කතාව මේ කච්චායන සංස සඳහන් කරන්නේ ඇහි සිදුවෙන කටයුතු. ඊට පස්සේ උන්වහන්සේ මේක මේ ඇහෙට රූපයක් ඇති වුණාට පස්සේ කනේ නාසයේ දිවේ කයි වැඩ සිද්ධ වෙන්නේ නැහැ කියන එක කියන්නේ ඒක අනුමාන ඥානෙට කියලා කියනවා. තින්න සංගති පස්සෝ අපි ඒ ඇහත් අරගෙන රූපෙත් පෙනිපෙනි හිතත් එතන එතන ස්පර්ශයේ දැකීමේ ස්පර්ශය පටිග සම්පස්සේ කියලා මේකට කියන්නේ සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ වෙන එක පස්ස පච්චා වේදනා ස්පර්ශ වෙන දේ විතරයි විඳින්න පුළුවන්. කොච්චර රූප තිබුණත් පටිච්ච රූපේ විතරයි අපි විඳින්නේ. පටිච්ච රූපේ විඳින වෙලාවේදී විශාල රූප දර්ශනයක් නැත්තම් ලොකු පිටුසිතුමක් දකින්න එක්ක මුළු පිටුසිතුවම අපි දකින්නත් ඒක අංශුවයි දකින්නේ. දකින්න දේ විතරයි විඳින්නේ. ඒ වගේම මේ වෙලාවේ න අපි කලින් කරපු කතාවේ සාරාංශය කොච්චර සද්ද ඇහුණත් ඒ වෙලාවේ ඒකට අපිට වින්දනයක් නැහැ. ළඟක් රසක් පහසක් වින්දනයක් නැහැ. මොකද රූපේ තමයි තියෙන්නේ. ඉතින් මේ රූපේ ලැබෙන වේදනාව යම් වේදේති තං සංජානන. ඒක හඳුනා ගන්න කහ පාටද, රතු පාටද, හතර ඇත්ත, රවුන්ද කියලා ඒ රූපයක් ගත්තාම ඇහැ ගන්නේ වර්ණ సంతාන දෙක විතරයි. වර්ණය ගන්නවා සටහන ගන්නවා. ඔය තමයි අපිට ඇතුළට යන අපි පිටින් කිව්වට ගෑනු පිරිමේ ලස්සනයි හරකයි මේකයි කියලා ගන්නේ වර්ණ සංතාන දෙක විතරයි. ඒ වර්ණ සංතාන දෙක ගත්තට පස්සේ ඒක හඳුනා ගන්නවා. ඊට ඉස්සෙල්ලා දැකපෙකෙන් දා ඊට පස්සේ දකින්න එකෙන් නොදැකපු දේන් අහ වෙන්කර හඳුනා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අත්‍යන්ත ලක්ෂණිකේ අඳුරගන්න මේ දැකපු රූපේ අනිතුවට වැඩි වෙනස් කියලා. ඒකට සද්දෙන් වෙනස්, කදෙන් වෙනස්, පහෙන් වෙනස් කියන එක මෙතෙන්දී සාකච්ඡාවට එන්නේ නැහැ. එතකොට මේ සංජාන යම් සංජාත සංජානාති කියන්නේ යමක් හඳුනා ගන්නවද? තම විතක්කේදී ඒක තමයි අපි මේ විතර්කණී කරන්න පටන් ගන්න. ඒක තමයි වමාරා කෑමට ලක් වෙන්නේ. ඒක තමයි අපි දිගින් දිගට දිගින් දිගට රස බැලීම කරන්නේ. එහෙම නැත්නම් හිත පටලවිල යන්නේ ඒක තමයි. යම් විතක්කේදී තම් පපංචේ. ඊට පස්සේ ආ සංසන්දනය කරනවා ඒ අතීතනාගත ඥාන අනුව මේක තිබුණට වැඩිය හොඳයි මේ අරයට වැඩිය මේක හොඳයි ආදි වශයෙන් ඒක ප්‍රපංච කිරීමක් පටන් අර ගන්නවා එහෙම නැත්නම් අර දැකපු රූපය තණ්හාමාන දීප්ති වලින් අයිසිං එකක් දානවා කේක් එක හදලා අයිසිං දානවා වගේ මේකට තණ්හාව දා ගන්නවා මාන්නේ දා ගන්නවා ද්විතිය ධම්මඩ පස්සේ කේක් එක පේන්නේ නැහැ දැන් පේන්න තියෙන්නේ අර තමන් දන්න ශිල්පී අයිසිං එහෙම නැත්නම් මේ සුගර් කෝටින් එකේ ඉන්න පටන් ගන්නවා. ඒ ප්‍රපංචකරණය අර අරක න්‍යෂ්ටියට අරගෙන දැකපදේ න්‍යෂ්ටියට අරගෙන පදනමට කරගෙන ප්‍රපංචකරණය අපේ සුදුසු කාලයට අපේ මනාපෙට ඇති වෙන්න කරගන්නවා. මොකද ඒකට අපිට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. යම් ප්‍රපංචේති තන් විප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ. එයා ඊට පස්සේ දිගටෝ මේක වමාරාකමි කල්පනා කර කර ඉන්නවා. තවදුරටත් දැන් යාර රූපේ බලන්නෙත් නෑ. දැන් මේ රූපේ තණ්හාමාන දිට්ඨිය වැහිලා සද්දත් නෑ, ගඳත් නෑ, රසත් නෑ, භාසත් නෑ. දැන් තන්නේ කර වැඩේ යන්නේ සංකල්ප දිගේ. ප්‍රകൃතිය සම්පූර්ණයෙන් අයින් වෙලා. ඉතින් ඒ තමන්ම බබා ගන්න ලද ඒ පංච සංඥා සංඛාවන් විදිහින් ඒ පුද්ගලයා සමදාචරන්ති කියලා කියන්නේ යටපත් කළා දාන. තමන්ගේම කල්පනා ලෝකෙන් තමන් වහයලා ගන්නවා. ඉතින් ඒ විදිහට යම් ප්‍රපංචේති තතෝ නිදානම් පුරිසං පංච සංඥා සංකා සමුදාචාරං. අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයසු රූපේ. එයා දැක ජීවිතේ පුරාවට දැකලා තියෙන යම් රූප තියෙනවනේ ඔක්කොගෙම කෑලි කෑලි අරගෙන මේක නිකන් හැත් බැඳෙනවා. අයිසින් දානවා. පටලවා ගැනීමක් කරනවා. ඉතින් මේ කොටස ඇහැ පිළිබඳව මේ කියන කොටස අපේ ජීවිතයේ භාවනාවේදී සම්බන්ධ වෙන්නේ ආධුනික පැත්තෙන් නෙවෙයි. ඒක සඳහා ඇහැ ගෙවල කන ගෙවල නාසය දිව කය කියන තැන ගියාට පස්සේ ඔය ඔය කතාවම තියෙනවා. කායේච පොට්ට. පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥාන. කොයි වෙලාවක හෝ කයේ හැපීමක් පොළවේ හැපීම හෝ ආස්වාද ප්‍රසආස හැපීම හෝ පිම්බීම හැකිලිම කියන එකට හිත ගියා නම් නැත්නම් සතිය පිහිටියා නම් ඒකට කියනවා කායෝ පොට්ටබ්බේ කියලා. ඒ නිසා හුස්මෙන් නම් අපිට අරමුණේන්නේ අපි කියන වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. ඉතින් වායෝ පොට්ටබ්බ ධාතුවත් එක්කම අපි ගත කරන්න පටන් අරගත්තොත් අපි දන්නවා දැන් ස්පර්ශය වෙන්නේ අර වායෝ ධාතුව ඇවිල්ලා නාස්පුඩු හැප්පෙන හැප්පිල්ල එනේන හුස්ම දිහා බලන්නේ. එතකොට මේ හුස්මේ දැනීම යම් වේදේති යම් පස්පච්ච වේදනා. වේදනාව දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ හිත අර පටන් ගන්නකොට ගොඩාක් ඇසියුම් නැති නිසා ප්‍රහිත නැති නිසා හුස්ම දැනෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් එනවා. හුස්මට හිත යොදන්න ගියොත් දැනෙන්නේ නැහැ. බිම්බි මැකලෙන්ට හිත ගෙනගියොත් දැනෙන්නේ නැහැ. කයට හිත යොදන්න ගියොත් දැනෙන්නේ නැහැ. ඒක නිසා කියනවා මොකක්වත් හොයන්න යන්න එපා. හොයන්න ගියොත් එයා චෝදනාවක් දානවා මට දැනෙන්නේ නැහැ හුස්ම නැහැ. ඒක මොනවද දැනෙන්නේ කියලා අල්ලගත්තා නම් මම පටල වාඩිලා ඉන්නලා මොකද්ද දැනෙන්නේ කියලා අල්ලගත්තා නම් මැත නැති බාට මොනවද දැනෙන්නේ? ඉඳ ගිල නැති බාට මොනවද දැනෙන්නේ? ශාන්ත වෙලා නැති බාට මොනවද? ඉච්ඡා තමයි පටන් ගන්න දැන්. ඒක තමයි ස්පර්ශය කියන්නේ. එතකොට මේ ලබන ස්පර්ශය වින්දනයකින් තොරව කවදාකවත් යන්නේ නැහැ. ඒ නිසා යම් පසපච්චා වේදනා. එතකොට යම් වේදේති තං සංජානත. යාට හොඳට තේරෙනවා මේ වර්තමාන වශයෙන් කය හැප්පිලා තියෙන එක මම දැන් සංඥා කරන හඳුනනවා. එයි දැනීමක් ඇති කරගන්නවා. ඒක වලක්වන්නම බෑ. ඕනම කෙනෙකුට සතිය පිහිටියාන ඒක හඳුනා ගන්න පුළුවන්. මගේ සතිය දැන් පිළිලා තියෙන්නේ කය පොළවේ හැපෙන තැන. ඒ කල්ලාතු තලසුන් කල කරන්නත් බෑ. ගියාට පස්සේ අල්ලන්නත් බෑ. එතන එතන අල්ලන්න පුළුවන්. ඒ නිසා තමයි සත්‍ය මබ්ද නැද්ද කියන එක ගොඩාක් අත්තරදගත් යෝගාවචරයට සත්‍යමත් වෙන චිත්තක්ෂණයම පෙරපසු නොවි අකාලිකව දැනෙන. අන්නේ දැනිච්ච දේ යම් වේදේති තං සංජානති වෙන කෙනෙකුට සංජානනය කෙරුවොත් එයා දෙනවා. ඒ නැත්නම් ඇත්තටම සතිය පිටියාද මට ඒ වෙලාවේ මම හිතලා කිව්වද නැද්ද කියලා ඇතුළත සංජානනයෙන් විතරක් යෝජනා ස්ථිරත්වයක් කියන එක යෝජනාවක් විතරයි. අපි කාට හරි කියනවා නම් වාඩි වුණාට පස්සේ මෙන්න මෙතන දැනෙනවා. මෙන්න මේ විදිහට දැනෙනවා. ආස්වාසිය මේ විදිහට දැනෙනවා. ප්‍රසවාසිය මේ විදිහට දැනෙනවා කියලා ඒ විඳපු දේ සංජානනය කරනකොට ඒක කොහෙන්වත් කොපි කරලා කරන්නේ නැහැ. ඒ වෙලාවටම දැනෙන දේ මොනම බ්‍රහ්මයකටවත් යක්ෂයාටවත් දෙවියන්ටවත් වරුණ්ඩවත් බොරු කියන්න බෑ. මෙන්න මේක තමයි අපි අදහන්නේ. අපි අදහන ඕනේ බයිය කියපු දෙයක් අදහන. මේ අස්පනා පිට Taman ළඟ සිද්ධ වෙනදී හුස්ම ගන්නකොට දැනෙන දේ පිම්බීම හැකිලිම නම් ඒක වෙනකොට දැනෙන දේ ඉඳගෙන ඉන්නකොට දැනෙන දේ අයියෝ ඕකද කියලා. ඕක නැකින් ඕකෙන් පුළුවන් නිවන් දකින්න කියලා. මේ හුලන්නේ මේ හුලම් බල්ල පුළුවන් නිවන් දකින්න. ඉතින් දන්න જાතියකින් නෙවෙයි නම් දෙකෙන් නෙවෙයි නම් තුනෙන් නෙවෙයි නම් හරි දස දහස් ක්‍රමයකට කියලා තිනවා. ඒ වටිනාකම් බලන්න එපා පුළුවන් ද කියලා බලන්න. වැටුණත් කවට හරි වැටුණත් ඒක වාර්තාගත කරන තරම් දෙයක්ද කියලා හිතනවා මොකද මට තාම කහා පාට ආලෝකයක් දැක්කේ නැහැ. මට ඔන්න උඩට යන දිවි ලෝකයක් දැක්කේ නැහැ. මට මැරිච්ච අත්තම්ම ඇවිල්ලා කතා කරේ නැහැ. මට රුවන්වැලි සෑය වෙනුන්නේ නැහැ. මට බුදුහාමුදුරුවෝ කමටහන් දුන්නේ නැහැ. ඉතින් සාමේ පවතින සරල ඍජු දේ තබා අපි කොච්චර ප්‍රපංච කිරීමක් කරනවද කියන එක නැත්නම් මේ සංජ යන් සංජානාති තං විතක්කේ. දේන පේන දේ. ඒක මේ පොට්ටේකට උනත් පේන දෙයක් ඔය කතා කරන්නේ. පොට්ටේකට උනත් පේන දෙයක්. අදහන්න ටිකයි ප්‍රශ්න. අදහනවා අපිට අරක ලැබුණේ මේක ලැබුණේ කියලා. ඒ නිසා සංජානනයේ දැනීම හැඳිනීම සිද්ධ වෙච්ච දේ විතක්ක කරන්න පුළුවන් අවශ්‍ය නම් යාට ඊගාවතරයට ඒතෙන්න මෙහෙටිව ගන්න පුළුවන්. ඒකට වෙන්නෙම නැහැ. කොයි වෙලාවක හරි සතිය පිටුවේ ලාහට ගෙම්බෙකුතු කරුවා වගේ ඊගා පොහුතවනකොට හතිය පිට පැන. මොකද මේ අස්පනා පිට වෙන දේ හරිම නීරසයි. කවුරුර කරපු ගෙත්තම අතීතයක් අනාගතයක් නම් අපි රස කර කර කන. මේක ඇතුළත දේ නිසා ඒ විතර්කණය කෙරුවේ නැත්නම් මේක මෙහිත නැවත නැවත යොදන්න සෞඛ්‍ය සම්පන්න පැත්තට යන්නේ නැහැ හිත යන්නේ නැහැ. ඉති ස්වභාවය තමයි පිටපයින්. ඒ නිසා මේ විතර්කණය කරලා ඒකම හිතියොත් දක්මන අපිට තමයි දකින්න දෙයක් නම් ඒ ගැන ප්‍රපංච කරන දෙයක් ඇත්තෙම නැහැ. අස්පන අපිට දැකපු දේ පිළිබඳව අපිට මතිමතාන්තර අවශ්‍ය නැහැ. මම දැකලා තියෙන්නේ. අපි මේ මතිමතාන්තර ගන්නෙම අර්ධ දැනුම තියෙනකොට විතරයි. ඒකේ හරියට එක්ක දැකලා නැහැ, ඇති වෙන දැකලා නැහැ. ඒ නිසා අපි දැක්කයි කියලා කිව්වට ඒකෙන් 100ට ගාණක් හිතලුවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ආස්වාද ප්‍රසවාසයේ ගත්තත් අපිට පේන්නේ ආස්වාද ප්‍රසවාසයේ ගුරුසු නහය පූර්ව නහස් පුඩු පුරා පුරාගෙන පුරාගෙන යනකොට විතරයි. ඒකේ මුල පේන්නෙත් නෑ අග පේන්නෙත් නෑ. ඒ නිසා හුස්ම දැක්කත් හුස්ම දැක්කා කියලා ඒක පිළිබඳව වගවීමකින් වගකීමකින් කියන්න නම් ඒ හුස්මේ මුල මැද අග දකින්න ඕනේ. හුස්ම ගොරෝසු අවස්ථාව දකින්න ඕනේ, සිං අවස්ථාව දකින්න ළඟ තියෙන අවස්ථාව දකින්න ඕන දුර තියෙන අවස්ථාව දකින්න. මනාපිට ප්‍රියව දකින්න අවස්ථාව දකින්න ඕන නැද්දකින් නොපතන් කියන තැනක් දකින්න. ඇතුළත හුස්ම තියෙන දකින්නත් ඕන පිට හුස්ම තියෙන දකින්නත් ඕන. නිසා හුස්මට හිත යෙදුවත් ඒක පිළිබඳව විතර වගකීමෙන් කියනවා මම ආනාපාන දැක්කයි කියලා. 11 ආකාරයක් බුදුහාමුදුරු පෙන්නනවා. ඉතින් කොච්චර කාලයක් ඇයිද අපට මේ හුස්ම කියන එකත් අඩු ගන්න හුස්ම අත්දකින්න. ඊට පස්සේ වේදනා සංඥා සංකාර කියන මේ හැම එකටම මේ 11 ආකාරයක් තමයි 11 ආකාරයේ සම්පාදනය වෙන්නේ දැකපු දේම නැවත නැවත දැක්කොත් විතරයි. අපේ හිත 100ට 100ක්ම අකමැති ඉච්චරම තමයි. යාට ඕනේ එකින් එකට පැන පැන යන. විශේෂයෙන්ම අර ඇකන දිවනාශය වගේ දේවල් වැහුවට පස්සේ හිත එළියට ආපු කුරුමි හරකෙක් වගේ කැලින් එළියට ආපු. එහෙම නැත්නම් ඉස්වැච්චි වඳුරෙක් වගේ නටනවා. ඉතින් ඒකෙදිම ඒ විතක්ක ਵਿਚාර කරන විතක්කේ මෙහිම යොදලා මිච්ඡා විතක් වලට යන්න දෙන්නේ නැතුව තබා ගැනීම කියන එක මේ යෝගාචර පිටර කියලා දෙන්න පුළුවන්. මොකද ඒකට උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඒක පුංචි දෙයක් විදියට සලකන්න එපා. ලෝකේ ඉන ජනගහනයේ 0.000000 එකක්වත් මේක උත්සාහ කරලා නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක. ඉතින් ඒගොල්ලන්ට කිව්වොත් එහෙම මේ කතාවක් සම්පූර්ණ මේට වැඩි විස්තර කතාවක් කියන්නේ. නමුත් යෝගාවචරයක් වශයෙන් දන්නවනම් ඇයි ඇස් දෙක වහගන්න කියන්නේ පරියන්කේ. ඇයි ශබ්ද නැත්ැනකට යන්න එපයි කියන්නේ. යන්න කියන්නේ. ඇයි ගන්ධ රස අභිනන්දනය කරන්න එපයි කියන්නේ. ඒක පහස ලැබුණා නම් දැන් එතන තමයි මගේ හිත තියෙන, එතන තමයි සතිය තියෙන කියලා එහි සංජානනය. ඒ පිටපු හිත පිටපු තැන සතිය පිටපු තැන හොඳට සංඥාව ස්ථිර කරන්න කියනවා. ඒ නිසා සතිය පදට්ඨානේ වාසේ සතිය කියන චෛතසිකයේ පදට්ඨානේ වශයෙන් පෙන්වන්නේ චිර සංඥා පදට්ඨාන. මේ හුස්ම නම් දැක්කේ ඊගාසරිත හුස්ම බල බලන්න ඒ විදිහටමද ආයසරයක් හුස්ම බල බලන්න ඒ විදිහටමද ආදිවාසීන්ගේ දැකපු දේම නැවත නැවත උරගලා බලනවා කියලා මේ. ඉතින් ඒක හරි අමාරුයි කියලා දෙන්න. දිපියම් කියනවා එකම නෙවෙයි හරි පාළුයි හරි කම්මැලි ඉන්නේ දැන් මොකද කරන්නේ කියලා. මේ බොහොම අමාරුයි හිත දාලා තියෙන්නේ. අර විචිත්‍රත්වය හොයන හිත ඒකට කැමති වෙන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි කිව්වොත් එහෙම නෑ ඕකම නැවත නැවත බලන්න කියලා හිතයි මේ මාව කරදරයක් වෙලා මේ මනසට ඒකයි මේ ඒකම කරපම් කියලා කියන්නේ. නැතුව කවදාකවත් ඒක තේරුම් ගන්නෑ. ඉතින් ඒ නිසා පුදුමාකාර ඉවසීමකින් ඒ කියලා දෙන්න ඕන කමක් නෑ. ආය ආයක බලන්න කියලා. ඒ බලන්නේ මොකටද? අර සංජානනයේ තිර සංඥාවක් ඇති කරගන්න. වෙන්නේ ඒක නෙවෙයි. භාවනා නොකරන කෙනෙක් එක්ක කල්පනා කරුවොත් අවුරුදු 100ක් හිටියත් තමන්ගේ ඉරියව්වත් එක්ක චිත්තක්ෂණයක් අතින්නේ. හැම වෙලාවෙම ආර්යගේ මෙයාගේ ඉරියව් බලනවා, කොල්ලෙක් නම් කෙල්ලෙක් ඉරියව් දිහා බලනවා, කෙල්ලෙක් නම් කොල්ලෙක් ඉරියව් දිහා බලනවා. එයා හඬනකොට කොහොමද, කනකොට කොහොමද, යනකොට කොහොමද, බොනකොට කොහොමද, කොහොමද ඒක ෆොටෝ අරගන්නේ, කොහොමද මම මේක ලොක් කරලා තියාගන්නේ කියනවා මිසක් ආ එක එක්කත් එකක්වත් තමන්ගේ ඉරියව් දිහා බැලිලක් ඇත්තේ නෑ බුදු කෙනෙක් පහළුනේ නැත්තම්. ඒ තරම්ම අපිට බුදුහාමුදුරු විශ්වාස නැහැ. ඒ තරම්ම අපිට ශ්‍රද්ධාව නැහැ. අපිට හිතෙන්නේ ඊට වැඩිය ලොකු වෙනසක් ඇති වෙනවා මේ බෙටර් half එක බල බලයි. වෙන කෙනෙක් දිහා බල බලයි. අන්නොදැක්ක දේවල් බල බලයි. ඉතින් ඒ තියේදී යම් කෙනෙක් එකම අරමුණක හිත තියාගන්න මොනතරම් බුද්ධ ශ්‍රද්ධාවක් තියෙනවද මොනතරම් සතියක් තියෙනවද මොනතරම් හික්මීමක් තියෙනවද කියලා කල්පනා කරනවා. අන්නේම කල්පනා කරන්න ගියොත් එයාට තේරෙනවා මේ දැකපොදී අංග සම්පූර්ණ වෙනකන් නැත්නම් අර්ථ දැනුම තියෙනකන් සැකය. අර්ථ දැනුම එනකන් ප්‍රශ්න කරනවා. එයා හිතනවා ප්‍රශ්න කියන පිටින් අහලා කරන්න පුළුවන් දෙයක්. පිටින් අහලා මොකක්වත් ලැබෙන්නේ නැහැ. නැවත නැවතත් ඒකම වැලිල්ලෙන් තමයි කරන්නේ. නමුත් කොච්චර කිව්වත් ඒක විශ්වාස කරන්නේ නෑ නෑ. කවුරු හරි මේකට පෙරක දూరుව දැම්මත් හරියයි. ඒජන්ත කෙනෙක් දැම්මත් හරියයි. පොත් කියුවොත් හරියයි. ප්‍රශ්නේ අහගත්තොත් හරියයි කියලා. ඉතින් ඒ වෙලාවේදී මහතෝරන පොඩියෙකුට වගේ දොස් කියන්නේ නරකයි ඒ පෙන්නලා පෙන්නලා කියන වැද්දගත්න දේ තමයි ඕකම නැවත නැවත බලන්නේ. ඉතින් නැවත නැවත බලන්න බලන්න ප්‍රපංච කිරණය ප්‍රපංච කිරීම පැත්තකට ගිහිලා යථාර්ථේ පේන. ඒකෙන් හිත පිට යනවායි කියන්නේ මේ යථාර්ථයට කැමති නෑ. ප්‍රകൃතිය හිත ප්‍රපංචයට කැමති. එයිසයි ප්‍රපංච කිරීම හරහා තමයි අපි වටන්නේ. හරිද අපි හිතමු සතේ කාසියක් කියලා රුපිල කාසියක් කියලා මේ පොළොව දිගේ රෝල් කරගෙන යනකොට මේක වේගයේ තියෙන තාක්කල් ඒ කෙලින් ගිහිල්ලා ඊට පස්සේ පැත්ත වැටෙනවා. ද වීදුරුවක් දිගේ නම් ගොඩක් වෙලා යනවා. මේ වගේ දැනක යන්නේ මොකද පොළොව අලු නිසා. ඉතින් ඒ වගේ මේ ප්‍රපංච ටික මේ නැගිටලා තියාගත්ත හිත කොයි වෙලාවෙ පෙරලන්දෝ කියලා එයාගේ උඩ තමයි දුවන්නේ. එයා පෙරලන. හරියට කියනවා නම් පිටියක් මැද පත්තු කරපො පහන් දැල්ලක් වගේ කවදාකවත් කෙලිපත් වෙන්නේ නැහැ දැන්. හැම වෙලාවෙම හරස්සු ලඟ වලට එහාට වෙනවා මෙහාට වෙනවා එහාට වෙනවා මෙහාට. ඉතින් මේක පුදුම වෙහෙස කරයි යෝගාවචරයට. පුදුම ශක්ති දහනයක් කරනවා. පුදුම පාවීමක් වෙනවා. ඉතින් එහෙම තියෙද්දිත් ඒ අරමුණෙහි නැවත නැවත යොදවනවා නම් ඒක එච්චර මිනිස්සයන්ට යාවි ගුණ තේරෙන්නේ නැහැ කියනවා. මොකද දෙවියන් බ්‍රහ්මයන්ට තේරෙනවා. මේ මිනිසා කරන මේ වැඩේ තියෙන වටිනාකම ඒ ප්‍රපංච නොකරන ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ හරහා මේ ප්‍රපංච කිරීමේ තියෙන ඉඩ ප්‍රස්තාව නැති කරනවා. ඒකේ බුදුරජාණන් පඬි ස්වාමීන් වහන්සේ කියනවා අපි මේ වගේ ශාලාවක් තෝරනකොට ඒකට අවුවෙන් වැස්සෙන් උණකින් එන පීඩා නැති කරන්න අපි ඒකට ඡදනයක් වැක්මක් වහලයක් හදා ගන්න. සිවිලි කර ගන්න. නමුත් සමහර විටක සිවිලි කරාට මේ ජනෙල් දොරවල් ඇල්ලලා තිබුත් එහෙම වැහි හුලං ගන්නව ඇතුළේ. එතකොට ගෙමැද්ද තෙමෙනවා. ඉතින් අපි ඒ නිසා වැක්ස වෙලාවට දොරවල් ඒව අගුළු ලනවා. එතකොට ගෙමැද්ද තෙමෙන්නේ නැහැ. අන්නේ වගේ අපි යම් වෙලාවක අරමුණට හිත දාගෙන අරමුණ අරස කළ දුන්නට පස්සේ මේ හරස්සුලම් වලින් හරියට විශ්වාසය කඩලා හිත චපල කරලා දුවන්න පටන් ගන්නවා. ඉතින් යාර කරන්න තියෙන පුළුවන් තරම් මේ වැස්ස වේලාවට ආවරණ කරනවා වගේ දුර්වල දැනෙල් වහ ගන්නවා වගේ ඒ බාහිරින් එන කරදර අඩු කරලා දෙනවා කියන්නේ අපි මේ භාවනා මධ්‍යස්ථාන කියන දේවල් හදාගන්න. අපි ඒකටයි මේ සීලයක් රකින්නවා කියලා සතුම් මැරීම සොරකම් කිරීම වගේ දේවල් අහිං කරලා පුළුවන් තරම් අරසව සලසලා දෙනවා. සීල සියක් දෙන්න බෑ. ඉතින් ඒ නිසා එතකොට වෙන්නේ ප්‍රපංච කරනවා වෙනුවට ප්‍රත්‍යක්ෂයට අද්දුරු දෙයට යථාව දර්ශනයට ඇති හැටි දැකීමට තනක් දෙන්න හදනවා. මේකට තියෙන ප්‍රධානම අතුරුකම තමයි ඒ ප්‍රත්‍යක්ෂයේ යථාව දර්ශනේ ඇති ඇති දැකීම හරින්ම කම්මයි. එපාම කරන සුළුයි. ඒක කියන්න පුළුවන් හිතව දෙන විදිහට සංසාරයට බඳ වෙන ආශා කරන ප්‍රේම කරන විචිත්‍රත්වයට හිත කැමති. සංසාරයෙන් ගැලවීමට හේතු වෙන විරාගයට හේතු වෙන මේ ඒකාකාරී දේක ප්‍රපංච නොකර ඉන්නවා කියන එක හිතට දඬු දඬු කන්දේ ගැහුවා. මාංචු දැම්මා. එලිමාන් සිර කඳරුවට දැම්මා. ඉන්න බෑ. ඉතින් ඒ දේ දන්නේ නැති නිසා උගදෙනෙක් භාවනා කරලා තියෙන සංසාරය. කිසි කෙනෙක් ඒක දිගට කරන්න බෑ යාට. මොකද යා දන්නේ නෑ භාවනාවට අනුග්‍රහ කරන හැටි. දන්නේ නෑ ඒක පැවැත්මක් තියාගන්න හැටි. ඒ නිසා ඇත්තටම ওই සතිපාසලේ දුණත් අපි ඉගෙන ගත්ත දෙයක් තමයි. කාටවත් මේක අඳුන්ලා දෙන්න ඕනකමක් නැහැ. අඳුන්ලා දුන්නට පවත්න්න බැරි කමයි තියෙන්නේ. උත්ථාන සම්පදාව තියෙනවා. ආරක්ක සම්පදාව නැහැ. අපි උපත්තියම අපිට මේ ගැතිය තියෙනවා. ආරක්ෂා කරගන්න දන්නේ මොකද අපි ඇසුරු කරන ජනයා අසේව නාච බාලා. ඒ සේරම කරන්නේ අර හරස්සුලන් ඇති කරන එක තමයි. පිටියක් මැදපත්තු කරන පහනට හරසුලක් නැති කෙනෙක් තමයි. ඉතින් අපි කියන එක තමයි සිද්ධි බහුල ජීවිතේ. හරි ෂෝ, ගෝගෝ ෂෝ එකක් තියෙනවා, බ්‍රේක් dance තියෙනවා. හරිම රසවත් ජීවිතය කියලා අවිසින්ද තමයි දුවන්නේ. ඉතින් ඒ වෙලාවේදී එවැනි දෙයක ඉඳලා හෝ කමන්න ඇවිල්ලා මේ වගේ ප්‍රපංච නොකරන ඒ කාරණාවක තබා ගැනීම හරහා ප්‍රපංච කරන හිතක ස්වභාවය බැලුවොත් මේ වෙලාවේ අපේ නෑදෑයෝ ඉන්න තැන අපි මෙතන නොහිටියනම් අපි ගෙදර හිටියනම් මොකද කරන්න කියලා පොඩ්ඩක් හිතන්න. පුළුවන් වෙයිද කාට හරි එයාගේ චර්යාව දිනපොතක් බුක් කීපින් කරන්න. හිතා ගන්න බැරි තරම් වෙනසක් තියෙනවා. ඒක නිසා පොඩි හාමු කෙනෙක් භාවනා කරලා කියනවා වනයෙන් ගෙන ගම ගෙදරක බැඳ සිටින කුළුහරකෙකු වෙතට ඔබ හිත ගෙන යන්න. හැකි වෙද කෙරුම් කවි කර දැන් පවසන්න ඔබේ හිතත් ඒ ඒ ඔබේ හිතත් ඒ මෙන් බව දැනගන්න. මෙතන ඉන්නකොට මෙයා ඉන්න හරිම කම්මැලියේ ඉන්නේ මොකද අද හෙට ඉඳලා හරි ගෙදර ගිහිල්ලා වරණ පත්තර ටික බලලා යාළුවොත් එක්ක ටිකක් කතා කරලා මේ වැඩේ කරනකන් එරියස් තියෙන්නේ දැන්. ගිය ගමන් පටන් ගන්න. ඉතින් මෙතන ඉන්නකොට තියෙන්නේ මෙතන උලක් උඩ තිබ්බා වගේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ අටු පිටේ පැටලුවා වගේ අපි ගෙදර ඉඳදී ඇත්තටම ලෙවේ ටිෆ්ටින් කරනකොටත් මෙතන ගියාම අමාරු නෑ. මේ නිකන් එනකොට දෙන ඇඟිය අමාරුවා. කුඹුරු ගොවිතැන් කරනකොටත් මෙච්චර ඇඟිය අමාරු නෑ. ක්‍රෙඩිටින් කරලා ගිහිල්ලා මේ රෙජිමෙන්ටේෂන් එකේදීවත් මෙච්චර අමාරු නෑ. නිකන් ඉඳ ගියාම තියෙනවා. ඒ මොකද අර හිත කොහොමඩක්වත් යන්නේ නෑ. ඉතින් සමහරක බැරිකමක් නෙවෙයි තියෙන්නේ. අපිට තියෙන එක අගේ කරන්න බහුතරය අගේ කරන්නේ අපේ හිතත් ජඩයි. අපේ හිතත් ඡටයි මායාවි. නිසා මෙන්න මේක දැක ගන්න පුළුවන් නම් අපි ඒකට විකල්පයක් දීලාම ඕනේ දැනගන්න. ඔය කැලේ ඉන්න මීහරකට නගුලක් කියලා බැන්දාට හොඳ හොඳ ගාය තියෙනවා හාන්න බෑ. එකක් ගමෙන් එළියට ගන්න ඕන, ආශ්‍රමයක් දාන්න ඕන, කුර ගහන්න ඕනේ, විය ගහත් වෙලා බැඳ ගන්න ඕනේ. ඉතින් ඒකට තමයි කීකරු කරන්න පුළුවන්. මේ ඇතුලේ ඉන්න අපේ ඉන්න එකත් තනි කර මුර්ගය. හොයන්නෙම මිටි තැනින් වතුර බැස යන්න පටන් ගන්නවා. හොයන්නෙම වැඩි කාමේ තියෙන තැනට යනවා. ඉතින් ඒක දකින්න එක ඒක බලන එක බලන්න අර කියන පරිඋත්ථාන කෙලෙස් නැත්නකට යනවා. ඊට පස්සේ පුළුවන් නම් අරමුණක හිත තියලා වීතිකම කෙලෙස් නැති කරලා සමා වෙන්න වීතිකම කෙලෙස් නැති කරලා පරිඋත්ථාන කෙලෙස් නැති කරාට කරාට පස්සේ පේනවා. මෙයා ඒ තියෙද්දිතර ඉතුරු වෙලා තියෙන කැලිටි ටිකෙන් මණ්ඩි ටිකෙන් කතන්දර ගොතන හැටි. එතකොට හොඳටම දන්නවම ඇති මූලික සතුන් මැඩීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය නෑ. උරු කියලා මේ සත්‍යන බලවත් නෑ. එහෙම නැත්නම් අරමුණේම හිත පවතින නිසා නීවරණත් නෑ. නමුත් තාම නානා විදිහට හම්බෙන හම්බෙන මොන දෙයකින් හරි වැල්වටාරම් කතාව පටන් ගන්නවා. ඉතින් වැල්වටාරම් කතාවට හේතු වෙන කරුණු අපි සංසාරේ පුරා එකතු කරලා තියෙනවා මේ මඩිසලේ. ඉතින් මඩිස්සලේ තියෙන දේවල් සහ ඒව මත කල්ලට අරන් කතා කරනවා කියන එක ඔය හිතපු ගමන් එකපාරම නතර කරන්න බෑ වේගෙන් යන වාහනයක් බ්‍රේක් ගැහුවොත් ඒ කරකොල අතෑරිය වගේ වෙනවා. ඒ නිසා බුදුජානක වහන්සේ සඳහන් කරන යෝගේ යතෝනි දානම් පුරිසම්පපච්ච සංඥා සංකා සමුදාචරಂತಿ අර තරමට පරිඋත්තාන කෙලෙසුලින් වීතිකම කෙලෙසුලින් නතර කරා හිතට මේක එන්නේ ඉඳ තියෙනවා අන්නේ ඇති වෙන ප්‍රපංච නැති කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒක පිළිබඳව අභිරමණය කරන්න ඒක අභිවදනය කරන්න වචනට දාන්න එපා. දැන් තාම තියෙන්නේ හිතේ මට්ටමේ දාපු ගම. ඔක වීතික්‍රමයට බොහොම ආසන්න වෙනවා. අජෝසේතබ්බවට බැහැ ගන්නත් මේක මම තාපු අදහසක් මගේම දර්ශනයක්. කියලා ඒකට බහගන්න යන්නත් එපයි කිය. ඉතින් අපි අර එකම අරමුණක හිත පවත්නවා නම් ප්‍රපංච එන්නේ නැහැ. ඒක අපිට පේන්නේ නීරසකම, කම්මැලිකම එහෙම නැත්නම්. විරාගයක් විදියට. ඉතින් ඒකට අපි තියෙන අකමැත්ත කියන්නේ මේ වෙලාවේදී මොකක් හරි ප්‍රපංචයක් આવොත් අපි ඒකට බහගන්න. අපි ඒක තව කෙනෙකුට කියනවා. එහෙම නැත්නම් හිතට හොරා අභිනන්දනය කරනවා. අන්න ඕක දැක ගන්න පුළුවන්. මේ පිරිසිදු භූමියක් හදලා දුන්නාට පස්සේ කුඩල්ල කොටේ උඩ තිබ්බට පස්සේ ඌ එක වීලි කියලා ඌ එක දරන්න බෑ කියලා තෙතමන තැනකට අඳුර තැනකට වින්ගල යන හැටි දිහා බැලුවොත් අපි අතර කිසිම වෙනසක් නැහැ. ඒ ඒ අර පිරිසිදු විල්ලුද කොටයක් උඩ තිබ්බ කුඩල්ලට ඒකේ තියෙන නුරුස්නා ගතිය ඒත් අඳුරු තැනකට යන්න ඕනේ ගතිය ඥාන පිළිමකමක් නෑ. ඒ ගතියේ බාලමහලු ගතියක් නෑ. ඒ ගතිය පැවිදි පැවිදි ගතියක් නෑ. බෞද්ධ බෞද්ධ ගතියක් නෑ. මෙන්න මේ ගතිය Taman තුල දකින්න විතර දහහක් එක්ක යුද්ධ කරලා දිනනවට වඩා Tamanගේ හිත මේ පිරිසුදු නිර්මල තැනකට ගෙනාවට පස්සේ කොහොමද කඩාගෙන යන්නේ? අර කෙලස් තියෙන තැනට කියන එක දකින්න විතර රසවත් දෙයක් විචිත්‍රවත් දෙයක් බාහිර ලෝකෙ කොහෙවත් නැහැ. අපි කැමති අනුන් අමාරු වැටෙනවා දැක්කේ. අපි කැමති අනුන්ගේ දක්ෂකම් කතා කරන්න. අපි කැමති වීරවරයන් ගැන කතා කරන්න. අපේ ඊට කවදාකවත් වීරෙක් වෙන්න හිතෙන්නේ නැහැ. ඒ තරම්ම ඒ තරම්ම ඊනමානයක් හිතේ දන්නවා මේක කොච්චර හැප දුන්නත් මේක යන්නේ කුණු ගන්දත් ආතම තමයි. ඉහෙඳ තිබ්බා. නැත්තම් පිළිය ගඳටමයි දුවන්නේ. ඉතින් ඒ ගතිය දැක්කට පස්සේ බුදුජානන්සේ සඳහන් කළ දෙනවා දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ. මේ මුළු ලෝකෙම හිටලා තියෙන දුකක. ඔයා කොච්චර කබලෙන් පැන්නත් ලිපට ලිප ඔයිට වැඩි අමාරු. නිසා ඒ කබලේ ඉන්න එක හොඳයි. ඉතින් ඒක තපස. එහෙම හරි ගත කරන්න පුළුවන්කම තපස. ඉතින් එහෙම ගත කරත් අර ප්‍රපංචකරණය ඒකට අදාළ රොස්ස ඒකට අදාළ කරන මේ කැලිකැබිලිටි හිතේ 100ක් අඩු වෙන්නේ. ඇහැට පුන වැටෙනවා වගේ මොකක් තිබ්බත් ඒකත් එක්ක හිත කතන්දර හදනවා. ඉතින් ඒක නතර කරන්න හදනවා කියලා කියන්නේ හරියට මහා මුදිර අල නතර කරන්න හදනවා වගේ. ඒ විනුවට කරන්න පුළුවන් මුහුද කිව්වොත් රැළ තමයි. එනිසා හිත තියෙනවා නම් ප්‍රපංච කරනවා. ඒ ප්‍රපංච පිළිබඳව අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. අජෝසනය කරන්න. ඒකට බැහැ ගන්න එපා. ඕක ගැන කතා කරන්න යන්න එපා. අභිනන්දනය කරන්න. ඒ කරන හැම දෙයකම වෙන්නේ ප්‍රපංච වලට ආධාර කිරීමක්, උඩගිඩි දීමක්, කිනිමක් බැඳීමක්. පණින රිලවුන්ට කිනිමක් බැඳීමක්. ඒක නිසා ඒ අර ඇහැ කන දිවනාසය අතර ගැළපීමක්, එහෙම නැත්නම් සංසන්දනයක්, එහෙම නැත්නම් අන්වේ ඥාන විස්තර කිරීමට ඉඩක් තියලා කච්චායන ස්වාමීන් වහන්සේ ඔක්කොම විස්තර කරලා ආයතන 12ම අජත්ත බාහිර වශයෙන් විඥාන වශයෙන් ඒ විස්තර කරලා පටන් අරගන්නේ ඇහෙන් ඊට පස්සේ අන්තිමට මනෝ විඥානය දක්වම ගෙනිලා පස්සේ කතා කරනවා චක්කුංච සත්තක්කුස්මින් සති රූපේ සූපස්මින් සති චක්කු විඥානයේ සති පස්සං න උපජ්ජති නේතන් තානම් විජ්ජති. මහන්නේ ඇහක් තියෙන තාක්කල් නැත්තම් සහෝදර පිළිතර කියන්නේ. හැවත්නේ ඇහක් තියෙන තාක්කල් රූපයක් තියෙන තාක්කල් චක්කු විඥානයක් තියෙන තාක්කල් එතන ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ කියන එකක් වෙන්න බෑ. ඒ නිසා අපි ඇහ තියෙනවා නම් රූපේ තියෙනවා නම් චක්කු විඥානය පහළ වෙනවා නම් ඒ භෞතික ක්‍රියාවලියක් වෙන. එතන අනිවාර්යයෙන්ම දැකීම සිද්ධ වෙනවා ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය සිද්ධ වෙනවා නම් වේදනාවක් නැහැ කියන්න බෑ කවදාකවත් බෑ. මට ස්පර්ශය සිද්ධ වුණා වේදනාවක් නැහැ කිව්වා. වේදනාවක් දැක්කනම් නිඳාන ඒක අනිත්‍යවයි වෙන් කළා හඳුර ගන්නවා කියන එක සංජානනය කියන එක වළක්වන්න බෑ. වෙනමමයි. සංජානනයේ තියෙනවා නම් ඒ අනිත්‍යවයි වෙන් කළා ඒකටම විඳින්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට අවධානය යොමු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකටම එල්ල කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ කියන්නේ විතර්කණය කරන්න පුළුවන්. සමස්තය තියෙනවා නම් කොයි එකකට විතර්කණයක් කරන්නේ. කොයි එක හරි වෙන් කළ අඳුනගත්ත ගමන් එයාට ඇසුර පවත් ගන්න පුළුවන්, වෙන් කළ හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ සංජානනීය තියෙන තාක්කල් එයා ඒක ගැන ඒක සංජානනය වෙනකොට මේක අනිත්‍යවයි වෙන් කරලා කැපී පෙනෙන ගතියක් තියෙන. ඒ කියන්නේ ඒක නේ දොඩමල් වෙන්න පටන් ගන්නවා. මේ දේ පිළිබඳව යාම විශේෂණය කරලා අරගෙන ඒක ගැනම කතා කරන්න පටන් ගන්නවා. ඒ දොඩමළු වෙන්න පටන් ගත්තට පස්සේ යා ඒ දොඩමළුවටම යටපහුව වෙලා යාම ඒකෙන් වහලාගෙන ඊට පස්සේ පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වාගේ නන්නතර වෙනවා නන්දඩවන්න පටන් ගන්නවා. ඉතින් නන්දඩෙවිල්ලක් තමයි ලෝකෙ කියන්නේ. එක එක්කත් කිසිම දෙයක්වත් හරියට දැක්කනම් ඌ මුනිවරෙක් වෙනවා. දැක්කේ නැති තාක්කල් බාගෙට දැනුම තියෙන තාක්කල් අපිට අපේ ඒ බාගෙට දැනුම අනුන්ට ගහපා දීමට කරන වැඩක් තියෙනවා ඊට පස්සේ සරෝය මේ ඒ කච්චායන ස්වාමීන් වහන්සේ චක්කුස්මින් අසති රූපස්මින් අසති චක්කු විඥානේ අසති පස්සං නේතණ්ඨාන විජ්ජති ඇහක් නැත්නම් රූපයක් නැත්නම් විඥානේ නැත්නම් කදාක ස්පර්ශයක් වෙන්නේ. ඉතින් ඒක අපිට අපි අරගෙන ගිය තර්කණේ හැටියට දැගේ චක්කු විඥානේ ඇහැට ගියා නම් කනක් තියෙනවා සද්දක් තියෙනවා නමුත් ඇහෙන්නේ නැහැ. එතන ඇහිීමක් සිද්ධ වෙන්න බෑ. මොකද ඊටමද විඥානය එක තැනකට ගිහලා හිර වෙලා ඉන්නේ. එතකොට ඒ වෙලාවේ නාසයට ගඳට දිවට රසට කයට පහසට මුලිච්චු උනාට ඒකේ මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා මුද බිලියනය කෙනෙක් යා මන්දිරයක මෙන්ෂන් එක ගත කරනවා ඒ ගේ ඇතුලේ ලෝකේ තියෙන ඕනම රූපයක් බලන්න පුළුවන්. 3Dද 4Dද colored ඕන එකක් බලන්න. ඒ ගේ ඇතුලේ ඔක්කොම දෙයක් බලන්න පුළුවන් දේවල් තියෙනවා. ඕන සංගීත සම්දරයක් කරලා පෙන්නන්න පුළුවන්. මේ සද්ද වල ලෝකේ තියෙන ඔක්කොම දේවල් එකතු වෙලා තියෙනවා ගේ ඇතුලේ හිතා ගන්න බැරි තරම්. එසේ නාසයේ තියෙන සුවඳ කාශ්මීර දේශයෙන්ද මට මේ අරාබිකරේ ඉඳ ඔක්කොම ගෙනල්ලා ගේ ඇතුලේ තියෙනවා. ඊගාට රසම සවුලු. උත්තම කුක් ඉන්නවා, උත්තම ආහාර තියෙනවා. ඕනේ නම් ඉන්දියන් කෑම, ඕනේ නම් චීන කෑම, ඕනේ නම් ඕනේ දෙයකින් අර කිසිම අඩුවක් නැත්තේ. ඒ වගේම කොත්ත මෙට්ට ඇඳ ඇතුලේ යාන වාහන ගත්තොත් ඕනම දෙයක් තියෙනවා. මොකද කොයි වෙලාවකරි මේ මනුස්සයාට මේ ඔක්කොම විඳලා විඳලා විඳලා ඉපා වෙලා ටෙන්ෂන් එකක් ඇවිල්ලා මම මනසට නිින්ද ගිය වෙලාවක් හිතන්න කියනවා. මෙන්ෂන් එක ඇතුලේ ඒ බිලියනයට නැත්නම් මිලියනයට නිින්ද ගිහිල්ලා. ඉතින් එතකොට කවුරු හරි ඇවිල්ලා එතනදී සයිඩෝ නිදාසනට ගන්නේ කුප්ට උද කේක් එකක් හැදෙනවා. එතකොට අර නිදාගෙන ඉන්න බිලියන කියලා කතා කරනවා සර් මගේ කේක් එක අද හොඳට පදමාව කරුණාකරලා නැගිටින්න කේක් එකක් ගන්න කියලා කිව්වොත් මේ මිනිස්සයා මේ කුක්ට ප්‍රොමෝෂන් එකක් දෙයිද නැත්නම් රසය වෙනස් කරයිද කියලා. මොකද මිනිහට අත්‍යවශ්‍ය දේ තමයි විවේකය. අර විවේකයේ කියන වෙලාවේදී මේ මිනිස්සයා මේ පොලොස් නබලක් කර ගියා සෑ කේක් එක හරි ගියා සෑ කියාගෙන ළඟට ගියොත් කාමරේට මේ මිනිස්සයාට අර අර මිනිස්සයා ඒ ආගේ කේක් එක හරි ගිය බව හැබැයි. නමුත් මේ මිනිස්සයාට ලැබෙන අත්‍යන්ත විනපීකේ නැති කරාට පස්සේ මෙයාට මරවංශ අස්කරයිද රස්සාවෙන් නැත්නම් ඔබ හරි ෂෝක් එකක් එක්ක කදෝන් කවදාත් කන්න කියලා පඩි වැඩි කරයිද කියලා සායක ප්‍රශ්නේ නතර කරනවා. එතකොට අපි හිතුවොත් එම ඒ ස්ටුවර්ට් ගැන නැත්නම් ඒ කුක් ගැන අමනාපයක් ඇති කරගත්ත බව දැන කුක් කිව්වොත් එහෙම සර් හරිම අසාධාරණයක් ඔය කතා කරන්නේ. දැන් මේ රූපත් නැති, ශබ්දත් නැති, ගන්ධත් නැති, රසත් නැති, පහසත් නැති තැනක ඔබ වහන්සේ හිටියයි කියලා කොහො ඒ තැන හොඳයි කියලා හෝ ඒ තැන ඔබ වහන්සේ හිටියයි කියලා හෝ ඔබතුමා කොහොමද ඔප්පු කළ වෙන්නේ? නිදාන්නේ ගාය ඇහෙත් නෙවෙයි හිටියේ කනෙත් නෙවෙයි නාසෙත් නෙවෙයි දිවෙත් නෙවෙයි කයෙත් නෙවෙයි හිතත් නින්දට වැටලා අඩු ගන්න බුදියන්න බෙඩ්ෂීට් එකවත් තේරෙන්නේ නැති තැනක. ඒක මේ ඒක මේකක් තියෙනවා කියලා ඔබ වහන්සේ ඔබතුමා මට කියන්නේ කොහොමද? ඒතරට කියන්න වෙනවා මම උඹලට වෙන උගාවක් සැප විඳලා තියෙනවා. මට අත්‍යවශ්‍ය දේ තමයි විවේකී. මට අත්‍යවශ්‍ය දේ තමයි මේ නිින්ද. ඉතින් ඒකෙන් නිින්ද නැගිටට පස්සේ මට පේනවා ආයෙ ටෙන්ෂන් එක එනවා. නමුත් අර වෙලාවේ ටෙන්ෂන් එක නැහැ. ඒක නිින්දට ගියේ කෙනා දන්න හොඳට. එතකොට මේ මේ මිච්ඡර කාලයක් ජීවිතේ හම්බ කරපු රූප ශබ්ද ගන්ධ රස වලට වැඩි මේක ප්‍රණීතයි. මේක සුඛයි කියලා කොහොමද කියන්නේ? ඉතින් අහනවා මේ බිලියනට පුළුවන් වෙයිද කියලා මේ මැට්ටට මේක තේරුම් කරලා දෙන්න. ඒ වගේ අපිට තියෙන උපරිම සැපේ ලැබෙන්නේ මේ ප්‍රපංච නොකර හිත එක තැනක තියෙන එක. මේ මුළු ජීවිතේ පුරාම අපි කරන්නේ පුළුවන් තරම් රූප රස කරගන්නවා. අපි ඒකට කියනවා රූප වාහිනී කියලා. ඊට පස්සේ පුළුවන් තරම් ශබ්ද ශබ්ද වාහිනී. ඊට පස්සේ ගන්ධ જાති විවිධ ලෝකයේ තියෙන ඔක්කොම එක මේ පොඩි අංශයක් කෝටි ගණක් වටිනවා. ඒකට වේදම් කරන්න හැටි. ඉතින් රසමසවලු පුදුමාකාර උදේට නැගිටිලා පස්සේ තියෙන එක දව උදේ කැමරට බෑ. කැමරට පස්සේ තියෙන එක කැම වෙලාවට. ඊට පස්සේ තේ වලට බොනේම කැම උදේ කැමරට බෑ. උදේ තියෙනවා තියෙන්න බෑ. ඊට කැමරට ඉස්සලා දෙන ඇපටයිසර් එක උදේ කැම වලින් බෑ. දවල් කැම වෙනම. ඉස්සරහා කැම වෙනම. පස්සේ කැම වෙනම. ඊට පස්සේ ගිලම් රස. ඊට පස්සේ නටන. ඊට පස්සේ රැට කැම. මේ ඔක්කොගෙම තියෙන මේ රෙසිපි එක බලපුවාම ඒක පුදුමාකාර විස්තර දැනගන්න. කිසිම වෙලාවක උදේටත් ඉන්දියාප දවල්ට ඉන්දියාප රැට ඉන්දියාප කියු දීගේ ඉවරයි. රොටි රොටි යම දාමත් රොටි යේ මැටි දේ මං අප්පිරියා ගතියේ තුන්වෙනි පදේ මතක මත මතක නැතියේ රොටි නිසා තී දවසක නැසියේ කියලා මේක බෑ අපිට මේ ඒකාකාරීකම බෑ විචිත්‍රත්වය අවශ්‍ය කරලා ඊට පස්සේ ඇඳ කොට්ට මෙට්ට ඇඳලා ඉතින් අපි හම්බ කරගෙන අන්තිමට සියලු සැප තියෙන්නේ ඒ වගේම පරිබාහිර දෙයක් කියලා බුදු කෙනෙක් කියනකොට ඒකල බුදුජානනාංශයේ සම්මිසුරම්මේ සුබ කියන මාලිගා තුන අතහරිනකොට ඒ ඒ ඒ රාජකන්‍යාවන්ගේ සැප සම්පත් ඔක්කොම අයින් වෙලා මේ දෙපට තුර එලාගෙන ඇටීරියා කණික බුදියාගෙන ඉන්නකොට මේක ගන්නන්න පුළුවන් වෙයිද අද තියෙන දේශපාලන පස්සබුල් සලස්මකි දසවුල් සලස්මකි කිසිම ආර්ථික විශේෂඥෙක් මේ ගැන හිතලවත් කියන කතාවක් ආර්ථික විශේෂඥයෝ හිතලා දන්නවනම් හොයලා බලන්න. එක එකටවත් තේරෙනවද කියලා මේ භෞතික සම්පත් වලින් පරිබාහිර වෙච්ච ගමන් හිත පුදුමාකාර සහැල්ලු තැනකට යනවා. ඒක නිෂ්ප්‍රපංච තත්ත්වයක්. එහෙම නැත්නම් මේ ලෝකෙට සපහ හදන්න හදනවා සමාජ සේවය දෙන්න හදනවා එහෙම නැත්නම් අපි දුප්පතුන් නැති ලෝකයක් හදන්න හදන සමාජවාදීන් පුදුම පිරිච්ච ලෝකයක් නේ තියෙන්නේ ඉතින් මේ මිනිසුන්ට සැප දුන්නාට පස්සේ හම්බ වෙදෝයි කියන විරාමයි. හම්බ වෙදෝයි කියන විරාගය. හම්බ වෙදෝයි කියන විස්රාමය කද්දාවත් නැහැ. ඉතින් ඒක මේ මිනිසුන්ගේ වැඩ නිසා ඒකට අහිංසක හොයන්න යන මනුස්සයටත් හොයාගන්න හම්බ වෙන්නේ. ඉතින් තමයි ප්‍රපංචකරණයේ පිළිබඳව ගැටෙන්නේ නැතුව රිංග ගන්න නැතුව කියන කතා කරන්නේ නැතුව හිතියොත් තේරෙයි මුළු ලෝකෙම කියන ප්‍රපංචය. ওই ප්‍රපංචයට මොනව එකතු කරුවත් ಗುಣ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ අඩුවක් ඇති වෙන්නේ නැහැ. මේක පඹ ගාලක්. ඒක නිසා ඒ කට්ටියට ඒ ඔක්කොම ප්‍රපංච කරගන්න ඇරලා තමන්ට හම්බ වෙච්ච වෙලාවේදී තමන්ගේ කොටහ එනවනේ. මගේ ප්‍රපංච ටික මතක තියාගන්න ප්‍රපංච තමයි ඒ අනුසේ ධර්ම නිසා ඉස්මතු වෙන දේ. එතකොට මේ ප්‍රපංච පිළිබඳව ගැටෙන්න ගියොත් අර අනුසය ඇවිල්ලා ඒ වෙලාවේදී ගොජ දාන ගතිය නැති වෙලා යනවා. නැත්නම් අනුසය ඉදිරිපත් වෙලා ගිවන් වීම නැති වෙලා යනවා. ප්‍රපංච වලට කැමැති වුණොත් අලුතින් කර්ම රැස් වෙනවා. අලුතින් අනුමානය අනුසය ඥාන සංයෝජන ඇති වෙන නිසා ප්‍රපංච වලට නටන්න දෙන්න. හරියට තුවාලයක් පැහැවලා තුවාලේ සැරව පිට වෙනවා. ඒක ගැන සන්තෝෂ වෙන්න බෑ. හැබැයි සැරව පිට වීම වළක්වන්න එපා. වළක්වපු ගමන් ඕක අරුබුදයක් වෙනවා. ඒසේ ප්‍රපංච අණුව තේරුම් ගන්න පුළුවන් මගේ යට මොනවද තියෙන්නේ කියලා. ඇත්තට මම කවුද කියන්නේ. නිසා අපි පරිඋත්ථාන කළ සීටි වික්‍රම කෙලස් නතර කරලා මේක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට අපි හිතුවොත් මම මෙච්චර වීතිකම කෙලස් නතර කරා. මෙච්චර පරිඋත්ථාන කෙලස් නතර කරා බලන්නකෝ ඇයි මට මේ මෙච්චර මේ යට ඉඳලා මල්ලේ කොහින්ද මතුවෙන්නේ කියලා. ඒක නොවෙන්ද හෝ නොවේවා කියලා පතන්ට අයිතියක් නැහැ. මොකද පෙර සංසාරේ අපි කරපු දේවල් වල පොත්ත බීමක් නැහැ. කොච්චර දෝ මණ්ඩි තියෙනවා. ඒ මණ්ඩි ඇවිස්සෙන්නේ මේ මේ වර්තමාන සිදුවෙන සිද්ධියකට තමයි. හැබැයි අවශ්‍යන කෙනා නෙවෙයි වැඩිකාරය ඇවිස්සෙන ස්වභාවයක් ඇතුලේ තියෙන තාක්කල් ඇවිස්සෙන ස්වභාවය තමයි කෙලස් කියන්නේ. එනිසා පිටේ වණේ කියන මීමට පඳුරට බයයි. හිතේ වණයක් නැත්තම් ප්‍රශ්නේ නැහැ. එයා දන්නවා යම් ප්‍රමාණයකට ප්‍රපංචකරණයක් වෙනවා. මම ඔකාටවත් කියන්නේ නැහැ. මොකද මේ පිස්සන්ගෙන් පේන අහලා ඇති වැඩක් නැහැ. ඒ මනුස්සයා තවත් ඒක අවුල් කරගන්න. එයාගේ ප්‍රශ්න තිස්ස ගන්න බැරුව ඉඳද්දී එයාට ගිහිල්ලා කිව්වොත් මේ මේ මේ මේමයි කියලා එයා කියයි හරි මං අහගෙන ඉන්නම් හැබැයි පුතෝ මං කියන දේ අහන්න ඕනේ. ඔන්න ඔච්චරයි කිවිසුම්. අල්ලපු විතරත් එක දෙන කිවිසුම. මං ඔයා කියන්නේ ඕනෙලාවක අහගෙන ඉන්නම්. මේ වැඩක් නැහැ. ඒකෙන් මං කියන දේ අහගෙන ඉන්න ඕනේ මෙච්චර වෙලා. ඕනනම් ගණන් ගෙවන්න. මේක තමයි අපි අද තියෙන ගණන් කිව්වේ. ඉතින් අපිට බෑ අපි ළඟ එහෙම කමඨාන සුද්ධ වෙලා නැහැ, තේරිලා නැහැ. මේ පැමිණි දුක් පැනිරහයි කියලා ප්‍රපංච ඉන්නාරින් ඒක ඉතින් හොඳට ඇත්ත කරලා බලන්න. බලන්නේ මොකටද? මම මේක අබිරමණය කරන්නේත් නෑ. එහෙම නැත්නම් මේක <clears throat> අභිනන්දනය කරන්නේත් නෑ. අජෝතනය කරන්නේත් නෑ. මොකෙයි පිටවීමක් සිද්ධ වෙනවා ඔබට යන්නදරේ. තව කවුරු කවුරු හරි ළඟ ගෙදර එක්කනව අභිරමණය කෙරුවට කරන්න දෙයක් නැහැ. ඒකට යාට අර වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් කියන ඉක්මීම හරහා ඇවිල්ලා මේක බලනවා මිසක් ආ. යාට කිව්වොත් එහෙම කල්පනා කරන්න දෙපා. රූප බලන්න දෙපා. සද්ධාහන් දෙපා. ගන්ධරස් බලන්න දෙපා කියලා. ඒ මනුස්සයට තේරෙන්නේ නැහැ මේ පින් කරලා ලැබපු මේ ආත්ම මෙච්චර ලස්සන රූපතියෙදී. අයියත් දෙන්නේ මේ රූප බලන්න දෙපා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඊමණස ගියාවි. එහෙමනම් මේ මේ රූප බලන්නේ නැතිකමින් නිවන් දකින්න පුළුවන් නැතිනම් ජාති අන්දයෝ වෙන නිවන් දකින්න බෑ. රූප පේන්නේම නැහැ. එහෙම නැත්නම් ජාත බදිරේ බීරන්න නිවන් දකින්න බෑ. ඌවගේ නිවන් දකිලා කෙරෙන්නේ නැහැ. මේ වෙද්දී ඒ කාරණා වෙද්දී ඒක දිගේ තොරන් ගහන්න නැතුව, ඒක දිගේ වැල්වට අරන් කරන්න නැතුව, ඒක දිගේ කතන්දර ගොතන්න නැතුව බලන ඉන්න. ඒක තමයි මේ කච්චායන ස්වාමීන් වහන්සේ දෙන අනුසේ ධර්ම නැති කිරීමේ එහෙම නැත්නම් සංයෝජන ධර්ම නැති කිරීමේ ගිවන් කිරීමේ ක්‍රමය සංයෝජන ධර්ම මතුවෙනකොට මේක වීතික්‍රම කෙලෙස් නෙවෙයි. මේක පරිඋත්ථාන කෙලෙස් නෙවෙයි. මේක අනුසේ මට්ටමක් තියෙන මේක දැකපු එකවත් ලොකුයි. ඒක දකින්න පුළුවන් ඉන්නේ පළවෙනි දෙවෙනි තිර අයින් කරුවට පස්සේ තමයි. දැක්කට පස්සේ ඒ බව දන්නවනම් ඒ බව දකිනවනම් ඒක ඒකෙම නැතිලා. ඒක හරියට කියනවා මේ ඩ්‍රැකියුලාට ආලෝකයේ දකින්නකොටම ඉන්න බෑ. නැත්නම් කුරුසේ දකින්නකොටම ඉන්න බෑ. ඒක තමයි ඩ්‍රැකියුලා ෂෝස් හදලා තියෙන්නේ. වගේ මේ කිසිම අනුසයකට හෙලි කෙරුවොත් ඉන්න බෑ. අපි පුරා ජීවිතේට කරන්නේ මේ අනුසය කියලා සෝහනේ. මගේ අත්‍යන්ත පුද්ගලික අදහසකටයි කියලා මේ වහගෙන ඉන්නවා. වහන්න වහන්න මේක බෝ වෙනවා විස වායු හැදෙනවා. බුදු කෙනෙක් පහළ වෙච්චා බුදුදහස කියන වහගෙන ඉන්න එපා. බුදුන් විශ්වාස කරන්ද, ධර්මයේ විශ්වාස කරන්ද, සංඝයා විශ්වාස කරන්ද, සීල විශ්වාස කරන්ද ඔක හෙලි කරන්න. ඔක හෙලි කරන මට්ටමට ගන්න ඉස්සර වෙලා ඔය වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් වලින් තොර ජීවිතය ශික්ෂාවක් මගින් හදන්න. අදලා මෙතන තියෙන ශික්ෂාව තමයි මේක වීතික්‍රම කෙලේශයක් නෙවෙයි. මේක පරිඋත්ථාන කෙලේශයක් නෙවෙයි. මේක අනුසය කෙලේශයක්. ඒ අනුසය කෙලේශේ මතු වෙනකොටම ඒක පිළිබඳව අජෝසනයක් අභිනන්දනයක් අභිවදනයක් නෑ කියන එකට දීලා තියෙන වෙනකමයක් ඒක පිළිබඳව මනාපමනාප පහල කරන්න එපා. මාතුල මේ වගේ කල්පනාවක් ආවා කියලා හෝ මට වද දෙන මේ හිතවිල්ලක් ආවා කියලා ඒකට ආස කරන්නත් එපා. පශ්චාත්තාප වෙන්නත්. ඒ ආස කරන පශ්චාත්තාප වෙන හැම වෙලාවෙම හිතේ අලුත් චිත්ත විද්‍යාවක් පටන් ගන්නවා. ඒ වගේම තව ලස්සන පැත්තක් තියෙනවා. එහෙම නැත්නම් ධෛර්යමත් වෙන පැත්තක් තියෙනවා. තමන්ට මේ කවදාකවත් හිතෙම නැති අහම නැති දේවල් හිතට මුතු වෙන්න පටන් අර ගන්නවා නම් භාවනාවේදී දුවට කමඨාන සුද්ධ වෙච්ච එක කෙනෙකුට තේනවා. මේක මේ වෙලාවේදී තියෙන වීතික්‍රම කෙලෙසක් නෙමෙයි පරිඋත්ථානයේ අනුසය. මම මෙච්චර එළියට එන්නේ මේ මගේ අවසාන භවයේ වෙන්න ඇති. පස්චිම භවයට ඔක්කොම කෙලස් ටික හරියට අවුරුද්ද අවුරුද්දකට කවුන්ට් බැලන්ස් කරනවා වගේ ඉන්න පටන් ගන්නවා. එතකොට එයා දැනගන්න ඕනේ මේක මේ කිසිම අදාළතාවයක් නැහැ. නමුත් මේ එළියට එන වේගය බාධා කරන්න එපා. පුළුවන් තරම් යන්න ගන්න. යන්න යන්න පිරිසිදුවක් සිද්ධ වෙනවා. ඉතින් භාවනා කරනවා කියනකොට උඹ දෙනෙක් හිතන්නේ නැහැ. තියෙන කරදරත් අඩු වෙලා. ඊට ඕසමල් යානාවක ඉන්නවා වගේ. බලාකුලක ඉන්නවා වගේ හම්බ වෙයි කියන්නේ. එහෙම වෙලාවලු තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැත්තේ. නමුත් මේ තමන්ගේ තියෙන මේ කෙලස් ගෙවීමක් සිදු වෙනවා. ධිට්ඨ ධම්ම වේදිනී වශයෙන් මේක ගෙවෙනවා. මම ඒකට ප්‍රතික්‍රියා කරන්නේ මනාපමනාප වෙන්නේ. ඒ ගෙවෙනකොට ඒ ගැන අභිනන්දනය කරන්නේ. කියන රිංග ගන්න යන්නෙත් නැහැ. කතා කරන්න යන්නෙත් නැහැ කියලා ඒක බලන ඒ දැක්මට කියනවා. ලංගක් අයිනට වෙලා ගංග ගලන් දිහා බලන්න. සම්පූර්ණ අවදීන් බලන්න ගඟ බොර වුණත් පිරිසිදු වුණත් ගඟේ මල් පීලි පහ වුණත් අසුචි පහ වුණත් ගා ගන්න නැති තාක්ක බාධාවක්. කෙලස් කියන්නේ මේක දිහා බලන්න ඉන්න බැරි. මේ සමාජයේ වෙන දේවල් දිහා බලන්න ඉන්න බෑ. ඒ හරියට මේ Taman ළඟ කෙලස් නෑ වාගේ ඒ සමාජ සංශෝධනයක් විශෝධනයක් පටන් ගන්නවා. ඒ විශෝධනය පටන් ගත්ත කෙනා gedette මරගාතේ ලෝකෙට පරකාස තමයි. Taman තුල බංකොලොත් භාවය වැඩි කෙනා වැඩියෙන් සමාජය හදන්න යනවා. වැඩියෙන් අනුන්ගේ පව් කොන්තරත් බාර ගන්නවා. නගර සභාව වැඩ බාර ගන්නවා. නම් සභාව වැඩ බාර ගන්නවා. gedara Tamanගේ වැඩේ සිද්ධ කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා අද තියෙන්නේ මේ මහා කරුණාව එහෙම නැත්නම් අනුන්ගේ හිතසුව සලසන දේවල් එහෙම නැත්නම් මේ පුදුමාකාර හිතවිලි රහසක් අරගෙන ඒක මේ පුඹලා මේ තමන්ගේ හිතසුව එහෙම නැත්නම් විසුද්ධිය තාමත්ම පහද්දක් විදිහට සලකනවා. තමන්ගේ හිතසුව සැලකීම පෞද්ගලික දෙයක් විදියට. ඒ විදිහට මේ අනුන්ගේ දේවල් බලන එක හොඳ දෙයක් වඩපත් කරන තියෙනවා මේක තමයි මම හිතනවා ශිෂ්ටාචාරය විසින් අපේ උඩට දාන බලවත්ම පිළිගන්න. Tamange ගැලවීම පැත්තකට දාලා මේ අනුන්ගේ සීනි කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා බුදු ජානනාථය සඳහන් කරනවා පරිඋත්ථාන කෙලෙස් නැති වුණාට පස්සේ කියන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැති වුණාට පස්සේ තව විතක්ක හයක් තියෙනවා යට සුකුම විතක්ක කියලා. ඒ සුකුම විතක්ක සාමාන්‍ය ලෝකයා බාරගන්නේ හොඳ දේවල් කියලා. නමුත් මේ ආශයානුසේ ධර්ම ගැන හොයන සංයෝජන ධර්ම දැනගන්න කෙනාට වෙනවා මෙතන තමයි කොක්ක තියෙන්නේ. මේකෙන් තමයි අපි අලුත් පටලැවිලි හදාගන්නේ. ඉතින් ඒව වැටෙනවා ජනපද විතක්ක. මේ රටේ ලෝකෙ සිදුවෙන ප්‍රවෘත්ති අහන්න තියෙන කැමැත්ත. එහෙම නැත්නම් අමර විතක්ක. මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ. මම මේ දෙක ලෙඩ වෙච්ච නිසා මට මේ වෙනකොට ඩයබටිස් මට මේ වෙනකොටත් අර කයින් එකයි තියෙන්නේ මම අද ඉඳලා ඉතින් ලෙඩක් නොවීම පිළිබඳව නැත්නම් 100 100 සෞඛ්‍ය සම්පන්න වෙලා මැරෙන්නේ නැති වෙන්න ඉඳ හදනවා කියලා අමර විතක් જાතියක් එන්නේ. ඒ වගේ ආනවඤ්ඤති පරිසංවිත විතක් මම මේ වෙනකන් නම් බැනුම් ඇහුවා. අද නම් අද ඉඳලා නම් ආයේ කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා පූර්ණ කේවල පරිසුද්ධ කෙනෙක් වෙන්න හදනවා. එහෙම නැත්නම් පරානුද්යතා පරිසංවිත විතක් මෙහෙම කළා හරියන්නේ අපි අල්ලපු ගෙදරට උදව් කරන්න ඕන. අහල පහලයට උදව් කරන්න. තීරසනුන්ට උදව් කරන්න ඕන කියලා මේ අනුන්ට අරණද්දායක. එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මිත සිලෝක. භාවනා කරලා හරි කමන්නේ භාවනා කර්මස්ථානාචාරය කියලා හරි කමන්නේ කියක් හරි හම්බ කරගන්න තියෙනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක ඇඟ යටින් හීන නූලෙන් වැඩ කරනවා. ජනප්‍රිය වෙන්න වෙන්න පොඩ එන්න හම්බෙන්නේ. ඉතින් මේ වගේ විතක්ක වලින් මේ වගේ විතක්ක වලට අපි කියනවා මේ අභිවෘද්ධිය තකන නිර්මාණශීලීත්වය හදන විතක්ක කියලා. මේවා තමයි විශ්වවිද්‍යාලවල උගන්වන්නේ. නමුත් අනුසය ගැන කතා කරන්න තියෙනවා මේ කොච්චර හිත පිරිසිදු කරත් ඔය වගේ විතක්ක යාළුවෙක් විදිහට හඳුනාගත්ත ගමන් ඒ මනුස්සයා නොදන්න තාක්කල් සංසාරයක් කොට ගන්නවා. ඒ සමීව එනකොට මේ සතිය කඩන දේවල් මේවා මේ මේ අහිංසකකම ඍජු සම්බන්ධයේ කඩන දේවල්. ඒ සමීව එන එක ස්වභාවයි මොකද අපි මෙතෙක් කල් ඉවට පොහොර දාලා තියෙන්නේ. එනකොට මේ ඉන්නේ අහවලයි කියලා අඳුරන්න පුළුවන් නම් ඒ අභිනන්දනය කරන්නත් එපා අජෝසනය කරන්නත් එපා අභිවදනය කරන්නත් එපා එන එක වළක්වන්නත් එපා ආන්නේ විදිහට බලනකොට මේ මේ නැරදි සංකල්ප අයින් කරලා පස්සේ යට තියෙන සුකුම සංකල්ප දිහා බලුවොත් ඕන කෙනෙක් කතා කරන වචනයක යට මොකද්ද තියෙන කියලා අහුවෙනවා හැරෙනකොට එහෙම නැත්නම් කතා කරනකොට ක්‍රියා කරනකොට මේ යන්න හදන කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියන. ඒක හිත බලන්න ඕනේ නැහැ. Taman කරපු ටික Taman දන්නේ. මොන්නම දෙයකට හෝ මෙහෙයුමක් ආවනම් ඒ මෙහෙයුමට පදනම් වෙලා තියෙන ඔය මොකක් හරි අනුසේ ධර්මයක්. ඒක දැක ගන්න එක දෝෂයක් නෙවෙයි. ඒක සුවිශේෂී දැනුමක් බුද්ධ උත්පාද කාලෙක විතරක් තියෙන එක. ඒක දැනගත්ත ගමන් ඒක ditta ධම්ම වේදනීය වශයෙන්ම නැතිලා යනවා. මෙලෝදීම නැති වෙනවා ලබනාත්මට යන්න ඕන කමක් නැහැ. එතකොට යාට හිතනවා නේ මේ මයි ළඟ හිතේ තියෙන මේ හොඳ වශයෙන් පෙනී තියෙන මේ නපුර. එහෙනම් වංචනික ධර්ම කියලා කියනවා. මේ නපුර දැක්කට පස්සේ අද මේ ලෝකේ උගත්තු කියන කට්ටිය. අද මේ ලෝකේ නායකයෝ කියන කට්ටිය. අපි මේ ලෝකේ අනික් කට්ටිය ගැන හදා අනුකම්පාවෙන් කටයුතු කරන්නේ නැත්තෝ මෙවට කොච්චරක් ඈතද කියලා බැලුවොත් හොඳක් වෙයිද කියලා හිතනවා. මේගොල්ලන්ට කඩුව බාර දුන්නොත් මේගොල්ලෝ මොකාට කොටයිද? රජුරවන්න කොටයිද මැසර කොටයිද? ඉතින් අද උදුර උදුර රණ්ඩු කර කර ඒ කඩුව බාර ගන්න හදන්නේ ඕක තියෙන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට ඒක දුන්නට කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝකයේත් ඒකට ඡන්දේ දුන්නට ප්‍රශ්නයක් නැහැ. Taman දැනගන්න ඕනේ ඒගොල්ලෝ වැරදි කරනවා කියලා ඉව හදන්න ගිහිල්ලා අපි කාලේ නාස්ති කෙරුවොත් අපිට ජීවිත කාලෙක වැඩි ඉවර කරන්න හම්බ වෙනවා. ඒ නිසා අපිට එකවරේ නතර කරන්නත් බෑ. අපි තේරුම් ගන්න ඕනේ අපි හදාගන්න ඕන ජීවන රටාව මේ මේ ඇති කරගත්ත විවේක මනස අරසා කරගෙන යන්න නම් හැම වෙලාවෙදීම අපි මේ කරන්න හදන වැඩේ ඉදිරියට කරන්න හදන වැඩේ අගමුල දැනගෙනද මේ යන්න හදන්නේ නැත්නම් මේ ලෝකේ තියෙන පරකාසයට ජනප්‍රිය භාවයට දෙන්නේ කියලා බලන්න ඕනේ. ඒක තියා බලන්න පටන් අරගත්තාම පේනවා. පණින්ඩ පෙර හිතා බලන කියන මේ ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ කියලා තීරුම් ගන්න අද වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා අපෙන් හැදෙන දරුවෝ සීළු දෙනාම මේ තෙරපිටික් වැලිය වලට දුවන. නැත්නම් ලෙඩසුව කිරීමේ ක්‍රියාවට යනවා මිසක් ලෙඩසුව නොවීම තන නැත්නම් හෙදකම තදා යන්නේක දැන් අපේ මාතෘකාන් පැත්තට. එහෙම එහෙමම කියන්නත් හොඳ නෑ මොකද හේතුව පසුගිය අවුරුදු 30 40 දී මේ කාරණාවම ඉස්මතු කරමින් මේ මදුපිණ්ඩික වගේ සූත්‍ර මතු කරමින් යන රැල්ලකුත් තියෙනවා. ඒ නිසා Tamanට ඕනේ නම් ওই සෙනගත් යන රැල්ලට යන්න පුළුවන්. එහෙම නැත්නම් රැල්ලට වැටිලා රැල්ලට අහු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බුද්ධ ධර්මයෙන් වහන්සේලා විසින් නැත්නම් මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේලා වශයෙන් මේ සාදුකම් සුණාත මනසිකරෝත කියලා මේ උගන්වන දේ ගන්න පුළුවන්. ওই දෙකටම වර්තමාන මොහොත ආරම්භයක් ලබා දෙනවා. ඒ නිසා හැම වෙලාවෙම වර්තමාන මොහොතට ගරු කරන්නේ එතකොට අලුත් අවස්ථාවක් ලැබෙනවා මේ දෙකම සමානව පටවලා පනවලා තියෙනවා. ජනප්‍රිය රැල්ලට යන එක සහ තමන්ගේ හිත පිසු චිත්ත ප්‍රවෘත්ති පිසු කරගන්න එක. මේ පිසුදු කිරීමේදී මෙතන මේ කතා කරන්නේ පරිඋත්ථාන කෙලෙස් නවීතික්ම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් නෙවෙයි. මේ පිසුදු කරගත්තට පස්සේ හිත ඇදෙන හැටි. එක එක දිහාවල් ගත නැති වෙන හැටි බලන්න නම් ඒ දේවල් බාධා කරදර නොවෙන්න හිතන්න එපා. බාධා කරදර ආවට අටලව ගන්න නැතුව ගාගන්න නැතුව පොත් බීමක් කරලා කමඨාන් සුද්ධ කරනලාදී හෙලි කරන්න පටන් අරගත්තොත් ඒ වී අප හිතනවට වැඩිය පිරිසක් මේකට අවදියෙන් ගත කරනවා. අපිට පුළුවන් නම් අන්න ඒ පිරිසට එකතු වෙන්න එතකොට අපේ ගමන පහසුයි. ඒ පහසුව පිණිස මේ ධර්ම දේශනාව දේශනාවලිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනායි ධර්ම දේශනාවලිය මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.